Uh, ස්වාමීන් වහන්සේ සිංගල් question uh, ස්වාමීන් වහන්සේ අපහසුයෙන් ඇති කරගත් ප්‍රීතිය හෝ පස්සද්ධිය නිරතුරුව සමාධිගත වීමට නොහැකි වකොත් හෝ එසේ නොමැතින විවිධාකාර ජීවිත හැලැපීම් නිසා නැතිව යනවාදයි කර්මාවෙන් පහදා ඇත්තටම uh, මේ ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ අන්තිදා. ඒක කක්කත් අපිට කියන්නේ මේක බුද්ධියට සිද්ධ වෙනවා කියන්නේ. මේ අඩුම ගන්න කියනවා නම් මෙවුවා මේ ගැන සාකච්ඡා කරන කතා කරන සතිය අනිත්‍ය ධර්මයක් ඒවා එනවා යනවා. ඒ එනවා යනවා කියන එක මේ කියන විදිහට ජීවිතය හැලහැප්පිලි නිසා වෙන්න පුළුවන් නැතුවත් වෙනවා. ඒ නිසා හැලහැප්පිලි කියන එක අහංකාරයටපත් වෙන අපරාධ මගේ මේ සතිය නැති උනේ මගේ ප්‍රීතිය නැති උනේ පස්සද්ධිය නැති උනේ ජීවිතය හැලහැප්පිලි කියලා. හැලහැප්පිලි නැතුව ඉන්න කෙනාට ප්‍රීතිපස්සද්ධි සති ඕන ධර්ම රැකෙන්නේ. ඒක නිසා ධර්මතා එහෙම නැත්නම් අනිත්‍යතා අනිත්‍ය ලක්ෂණ අනිව දන්න කෙනා තේරෙනවා මේක තමයි මනුස්ස සංකාණයේ ඇති මේවා අනිත්‍යයි ඒ නිසා මේක ඉස්සර පශ්චාත්තාප වෙන්න බෑ කියලා ඒව නැවත අපෝ හදන්න බලන මිසක විච්චේ කියන පශ්චාත්තාප වෙන්නේ නැහැ ඒ නිසා මේක මේ වගේ ධර්මතා චෛසික ධර්ම ඕන තරම් වෙනස් වෙන්න ඉඩ අතිගල් ස්වාමීන් වහන්සේ මුලින් හුස්ම ඉහළට පහළට චක්‍රාකාරයෙන් යන වැඩලා කියනවා. ඊට පස්සේ ඉහළ ඉහළ පහළ යන කුෂ්ප දැනෙනවා කියලා. මේවට කියනවා මේ චක්‍රාකාර වැටෙනවා ඉහළ පහළ යනවා මේ පැත්තට මේ පැත්තට යනවා. වලයක් අරනවා කියනවා ආකාර පඤ්ඤාති කියලා විවිධ ආකාර. මේ වගේ සීමාවක් නැහැ. ඒක එකකට වැඩි එකක් හොඳයි කියනවාක්වත් එහෙම නැහැ. හැම දෙයක්ම අපි දකින්නේ සතහනක් සහ ආකාරයක් මගින්. ඒ ආකාරය අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා අපිට කියන්නේ එනේන ආකාරයට සමානව සත්කන එක. එකකට වැඩි එකක් හොඳයි කියන පටන් අරගත්ත ගමන් අපේක්ෂාව පාලන හොඳයි නරකයි කියන්නේ මේ ආකාර පඤ්ඤති කියලා කියන්නේ ප්‍රඥප්ති ඒක එකක් කැපිපෙන தত্ত্ব. නිසා මේකේ මේ හොඳ නරක තාරාතිරමණී කියන්නේ එපයි කියලා කියනවා. ආස්වාස ප්‍රස්වාසයේ මට දැනෙන්නේ මේ ආකාරයට මේ ජීවුණක්දයි දැනගැනීමේ කර්මාවෙන් පැහැදිලි කරන මෙන්න ඉල්ලන්නේ. ඇත්තටම ආකාර දකින්නවා කියලා කියන්නේ සටහන් කියන මට්ටම පැනලා දකින්න අවස්ථාව. සටහන් සහ ආකාර කියන එක පෙන්වන්න තියෙන්නේ අපි මේ ඉන්න ඉඳගෙන ඉන්න කට්ටියගේ ෆොටෝ එකක් ගත්තොත් ඒ ඒ කට්ටියගේ සටහන පේන ෆොටෝ එකේ දෙන ඡායාව කියන්නේ. නමුත් මේ කට්ටිය දිහා වීඩියෝ කැමරාවක් විනාඩියක් දාගෙන හිටියොත් ඒ සටහන් එක එක ආකාරවලට ඒක න හැසිරෙන හැසිරෙන හැටි විනාඩිය පුරාම වෙනස් වෙනවා පේනවා. ඉස්ලාම සටහනක් ඇතුලේ සටහන් කාලානුකූල වෙනස් වීමට ආකාරය කියනවා. සටහන වැඩි මට්ටමක් කියන තමයි ආකාර තියෙන්නේ. සටහන ආකාර දෙක පිරුණා පස්සේ තමයි ස්වභාව ලක්ෂණ කියලා හැම සටහනක්ම හැම ආකාරයක්ම කාලයක් පුරා විස්තර කරන්න පුළුවන් තත්ත්වයක. නිසා නිසා වෛක්ෂණිකට කිංගට සටහන් වලින් ආකාර වලට ආකාර වලින් ස්වභාව ලක්ෂණ වලට කියලා සමහර ගුරුවරු ප්‍රස්තාර කරලා තියෙනවා. විපස්සනා ආරම්භ කිරීමට උපචාර සමාධිය පමණක් ප්‍රමාණ වේද කරනවෙන් පහදා දෙමින් ඉල්ලසෙ. ඉල්ලමින් මේක ඇත්තටම සුද්ධ විපස්සනාව කතා කරනකොට එනතන් මේ සුඛ විපස්සනා කියලා මේකට කියනවා. ඒ විපස්සනාව සාධාරණීකරණය කරන්න එකම වචනයක් කරන් කියනවා මේ විසුද්ධි මාර්ගයෙන් විසුද්ධි මාර්ගයේ බුද්ධඝෝසාචාරින් වහන්සේ සමාධිය කියන එක වර්ණගන්නේ සෞපචාර අට සමාපatti කියලා. සමාධියේ පහත්ම පුංචි මට්ටම කියන්නේ උපචාර සමාධිය. ඉහළම මට්ටම කියන්නේ අටවෙනි සමාධිය. අටවෙනි රූපාවචර ධ්‍යාන. අරූපාවචර ධ්‍යාන. ඒකට මේ අතරමැද ඕන තරකින් අපිට මේ සමාධි උනා කියලා කියන එක. අදුම සමාධි උපචාර ඉහළම සමාධියේ අටවෙනි සමාධිය. ඒකට විපස්සනා කරන කෙනා ඒ අදුම සමාධියෙන් තමයි පටන් ගන්නවා. ඒ නිසා කියනවා සදිසූපචාර උපසාරය හා සමාන වූ සමාන විදිහට දක්වන සමාධියක් තිබුණත් විපස්සනා පටන් ගන්න පුළුවන්. පටන් ගැනීමට එම වුණාට විපස්සනාවේදී මූලික ඥාන වෙන නාම රූප පරිඥාන පච්ච පරිඥාන සත්පස්ස ඥාන යනකොට පළවෙනි ධ්‍යාන මට්ටමට විතර එනවා කියලා විපස්සනා ගුරුවරු වෙනම මූල ධර්ම කරා. ඒකල කියනවා විපස්සනා කරනකොට දුවන වාහනයක යනකොට යනකොට කාරක බැටරිය charge වෙනවනේ. යන වාහනේ බැටරිය charge කරගෙන යන්නේ. ඒක නිසා start කරගන්න පුළුවන් වුණා නම් කාර් එක දුවන්න පාට දාන්න දැම්මම පස්සේ ඒකේම බැටරිය charge වෙනවා වගේ ඒ සමාධිය දියුණු වෙනවා ඕන මට්ටමකට ගන්නවා. ඒ නිසා ආරම්භක සමාධිය බොහෝ පුංචි ලක්ෂණකින් පටන් අරගන්න විපස්සනා. ඒ නිසා අද ලෝකයේ කිසිය භාවනා කරන්නේ මෙන්න මේ ටිකට එකෙන් තමයි. ඒක කියන්නේ කිව්වොත් එimhe අපි යෝගක් කියන්නේ අපුණ සමාධියක් ඕනේ අස්ස සමාපත්තිය වෙන එක කිසි කෙනෙක් කරන එකක් නෑ. නමුත් මොනවාක්වත් නැතුව පටන් අරගන්න මේක හැදීගෙන එනවා කියනකොට ඒක ධෛර්ය කාරකයි, උනන්දු කාරකයි. ඒක නිසාද මේ භාවනාව කියන එක අරණ්‍යගත භික්ෂුන් වහන්සේලාගේ හෝ පැවිද්දන්ට සීමා වෙලා නැහැ. ගියන්න ගියේ මෙන්න මේ කාරණා මහසීසාරය පැහැදිලිවම මතු කරලා පෙන්නනවා. භාවනාව පටන් අරගන්න මූලික ගැඹුරු සමාධියක් අවශ්‍ය නැහැ. කීර්ණ සමාධිය පටන් අරගන්න ඉස්සරහට යන්න කැඩිලා එනවා කියවට පස්සේ අද ඒක ඔප්පු කරන සාධකයක් තමයි කමටහන් දෙන ගියෝ පවා දෙනවා. භවනා කරන ගියෝ නෙවෙයි ගිය කමටහන් දෙන මේ ගියෝ පවා ඉන්නවා. මේක තමයි ඇතිවෙච්ච විශ්වාසය මත. ස්වාමීන් වහන්සේ උපේක්ෂාව නම් කුමක්දයි වටහා දෙනමින් කර්මාවේ මේක ඇත්තටම උපේක්ෂා කියන එකෙන් වටහා ගන්න බෑ. වටහා දෙන්න බෑ වටහා ගන්න විතරයි පුළුවන්. උපේක්ෂාව කියලා කියන්නේ දෙක අතරමැද තත්ත්වය කියන එක නැත්නම් මධ්‍ය ප්‍රතිපදාව කියන එක නැත්නම් නොසලින ගතිය අපේක්ෂාවට විරුද්ධව තියෙනවා උපේක්ෂාව කියන්නේ. නමුත් අපේක්ෂා කරනවායි කියලා කියන්නේ දැන් තියෙන එක හරි නෑ. සාමාන්‍යයෙන් උපේක්ෂා මන වශයෙන් දැන් තියෙන කොහොඳයි. ආයේ තවත් අපේක්ෂාවක් නෑ. උපේක්ෂාව තියෙන නිසා එතනම ආතතියක් නැහැ. මනසේ කිසිම මට ඊගාන්තේ එන්න ඕන කියලා එහෙම එකක් නැහැ. දැන් ඉන්නේ සැපේ. දැන් ඉන්නේ ලැබි ලැබුණ පැමිණි දුක් පරිහාය කරන ලැබිච්ච දේ සතුට වෙලා ඉන්නේ. ඒ නිසා උපේක්ෂාවටපත් වුණාට පස්සේ මනුස්සයාගාව මානසික ආතතියක් නැහැ. අසහනයක් නැහැ. ඒ නිසා උපේක්ෂාව ක්‍රම දෙකකට එනවා. අඥාන උපේක්ෂාවයි සම්‍යක් උපේක්ෂාවයි. අඥාන උපේක්ෂාව කියන්නේ බයට වෙන්නේ එකක්. බය බය දුකට වෙන්නේ එකක්. පැන යන්න වෙනකොට වෙන එකක්. උපාය කියලා කවුරු ගහන්න එනවනේ මොන කොල්ලද ඉතින් ගැහුවත් එකක් නරනත් එකක් මොනවා කරන්න කියලා අතහැරලා වෙනවා බැරි කරනවා. ඒකට කියනවා අඥාන උපේක්ෂාව කියලා. නමුත් පුළුවන්කම තියෙද්දී බැරි කෙනෙක් වගේ විසනවා නොසලී ඉන්නවනේ ඒකට කියනවා සම්‍යක් උපේක්ෂාව. තීක්ෂා උපේක්ෂාවේ ඒ වගේ මූහර දෙකක් සොප්පත් වෙනවා. අනාගත උපේක්ෂාව ආර්ය උපේක්ෂාව කියලා අරකම තමයි ඒකට කියන අනාරි උපේක්ෂාව කියලා කියන්නේ අඥාන උපේක්ෂාව කියනවා. ඥානය හා ඥානයේ පටන් අරගත්ත උපේක්ෂාව තමයි සම්‍යක් උපේක්ෂාව. මේ මේ අපි මේ ගත්ත මැකේ සූත්‍රයෙන් සාකච්ඡා කරනවා. ගරු සර්මින්නාංශ මම පරියක් භාවනාදී පිබි මැකිලිම මුලමදාග බලවෙන් පැය එකක් භාගයක් පැයක් දක්වා එම අරමුණේ සිටීමට පුළුවන්. ඊට පස්සේ මා කලියුත්තේ කුමක්දයි මෙම අරමුණේම තාවුතත් භාවනා වැඩි යුත්තේ ගෞරවපූර්වක උපදෙස් කරන්නේ. එහෙනම් අර මම අර ඉංග්‍රීසියෙන් මතක් කරුවේ කේ මේ උත්තරේ කියවෙනවා ඉංග්‍රීසියෙන් කිපිකේ මතක් කරන කමඨං සුද්ධ කරනකොට අරමුණ කියන්නේ මෙනෙහි කර ආකාරය කියන්නේ ඊට පස්සේ ඒ ඒ අරමුණ පින්වීම මෙහෙමයි හැකිලින් මෙහෙමයි කියලා වැටහුණු ආකාරය කියන්නේ. ඉතින් මේකේ වැටහිච්ච ආකාරය කියන්නේ නැතුව මගෙන් අම ඒ කරුණ විතර කරන්නේ. කියන්නේ ගාන හදලා උත්තරේට ඉරි දෙකක් ගහන්න නැතුව කියලා කියලා. ඉතින් මම දන්නේ මට ප්‍රශ්න පත්‍රයට ලකුණු කරන්න කියන්නේ. මොකද ඉරි දෙක ගැහුවනම් මම දන්නවා මෙයා මේක තමයි උත්තරේ කියලා අරන් තියෙන්නේ. මේකේ ගාන හදලා තියෙනවා ලියලා තියෙනවා. උත්තරයක් පෙන්නලා නැහැ. ඒක ලහන ඊගාවට යන්නේ පාස්ත පේජ් එක කියලා අහනවා. මට ඒක කියන්න ආවා. ඒ නිසා මේ පැය භාගයක් භාවනා කරනකොට මුලමද ආනාපානී ආශ්‍රවතව පිම්බි මැකිලෙ තේන්නේ කොහොමද? මුලමදක වැටෙනවා මොනවද වැටෙන්නේ කියලා කියන්නේ නැතුව මම මොකද්ද කියන්නේ? මේ මේ ගාන හදලා දීලා තිබුණාට කිසිම උත්තරෙට ඉති ගහන්න දන්නේ නැහැ. ඒකේකොට ගන්න ලකුණු 140ක් කුගේම කැඩෙනවා. ඒ නිසා කර්මාකල කම්පටන් සුද්ධ කරනකොට වැටෙන දේ තමයි මට නිකන් හරි ඉගියක් කරන්න පුළුවන් වෙන්නේ ඉස්සරහට දැන් පස්සට යන්නේ. වැටුණු දේ කියන්නේ නැතුව එතන හිතන තිබ්බට පස්සේ මම හිතලා බලලා කියනවා ඒක මට පාසලයි. සක්මන් භාවනාවේදී ඔබ වහන්සේගේ උපදෙස් පරිදි ඔසෝනවා ගෙනියනවා තමයි යන්නේ නේ අරමුණ පැයක් පමණ සිටීමට පුළුවන්. ඊට පසු කලියුත්තේ කුමක්දයි ගෞරවපූර්වක උපදෙස් දෙනෙමින් ඉල්ලන. අරකට කියනවා කියන්නේ. මට කිස් පැකට් එකක් නැත්තල් ටැග්ගට ඉවුවට මට බෑ හොඳයි කියන්න අරකට යන දුගාන එක මොකක් කරේ. ඒකට දාලා ඒවල තියෙනවනම් මට කිය හැකි ඒවල තියෙන කොහොමද තමයි. Thank you. ගරුතර ස්වාමීන් වහන්සේ අසත් රූපය චක්කු විඥානය නිසා චක්කු සම්පස්සේ ඇතිවේ කන සත්‍ය සෝත විඥානය නිසා සෝත සම්පස්සේ ඇතිවේ ඉන්ද්‍රියන් හයතම මෙසේ සම්පස්ස හය ආකාරද නැත්නම් මනෝ ධාතුවේ ඇතිවෙන එකම ස්පර්ශයක්ද කර්මකර පැහැදිලි කර දෙන්න ඉල්ලා සිටින පැහැදිලිම විභංග මේ විභංග ප්‍රකරණේ සඳහන් කළ තියෙන්නේ මේ වගේ හයෙම එකම දේ තමයි සඳහන් කරලා තියෙන්නේ මේ ඇහත් රූපයත් නිසා චක්කු සම්පස්සය ඇති වෙනවා චක්කු විඥානයේ චක්කු සම්පස්සය ඇති වෙනවා මනසත් ධර්මතාවයත් නිසා මනෝ විඥානයත් නිසා මනෝ සම්පස්සය ඇති වෙනවා ඒ නිසා මේකේ රස වෙනස්කම් නැති නමුත් මූල ධර්මානුව විශ්ව කරන කියන්නේ හයිම සමාන ප්‍රමාණයක් ගන්නවා සංඥා වේගයක් ලෙස පවාපෑමක් සිදු කරන්නේ සංඥා ස්කන්ධ වශයෙන් සම්පතිකව ඇතිවන නිසාද කර්මාකරණය පැහැදිලි කර දෙමින් ඉලා සිටිවි. අර මිරිගෝතියා බලනකොට මිරිගුවට මුවා රැවටෙන එක තමයි සර්වඥාන්සේකින් අරන් දෙන පාඩම. ඒ මුවා ඉන්නේ පිපාසාවේ පොළව රත් වෙලා තියෙන සම්පූර්ණව රත් වෙලා පොළවෙන් නැගින සැර පේන්නේ රැලි ගහනකොට වතුර වගේ. ඒ නිසා මුවාට පිපාසය වෙන්නේ පුවාගේ තද ආසාවට පේන්නේ එතන වතුරක් තියෙනවා කියලා. ඉතින් ඊට පස්සේ ආ දුවගෙන යනවා මේ වතුර ඇති වෙලා නැති වුණා නම් කවදාවත් දුවන්නේ. ඒක දිගට තියෙනවා කියන සංඥාවෙන් තමයි දුවන්නේ. එතන වතුරක් තියෙන. මට මෙතන පිපාසාවක් තියෙන නිසා පිපාසාව විසින් යා එතෙන් තමයි. ඒක වහා ඇති වී යන එකක් නම් දුවන්නේ නැහැ කවුරක්වත්. හැඟීමක් ඇති කරන්නේ. ඒ නිසා සංඥාවකට අපි අහුවෙන්නේ ඒ සංඥාවේ පැවැත්මක් පිළිබඳ හැඟීමක් ඇති වෙනවා තමයි. ඒ හැඟීමට අපි කියන්නේ නිච්ච සංඥාව කියලා. එහෙම එක ඇතිව නැති වෙන බව දැක්කම අනිච්ච සංඥාව. ඒ අනිච්ච සංඥාවක් කියන එකක් ගැන සැලසුම් කරන්නේ. කවුරක්ක සැලසුම් කරන්නේ. සැලසුමක් එන්නේ මෙන්න සැලසුම් කියන පණිදි කියලා. ඒ කියන්නේ පණිදියක්. එල්ලයක් අපි ඇති කරන්නේ ඉෂ්ටි සාර්ථකකම තමයි. නිදි කියලා කියන්නේ ස්ථිර වස්තුව තැම්පත් කරනකොට නිදානට. අපි පණිවිඩයකට ගන්නෙ මේ දේ මෙහෙම තියෙනවා මට ඉතින් යන්න පුළුවන් කියන ස්ථිර සංඥාවේ තමයි. සංඥාව කරන්නේ අන්නේ මිදිග්ව වතුර වගේ පෙන්වනට වතුරේ අනිත් පැත්ත තියෙන්නේ උණුසුම. නමුත් වතුරක් පෙන්නලා වතුර කැපටි එකනා එකට ඇදපෙන තබා ගැනීමක් කරනවා. ඒක නිසා මිදිග්වේ ඒකාකාරීකම තමයි අපි එකට බැඳෙන්න හේතුව. සංඥා නැත්නම් ලෝකේ හිස්සෙනවා නේද? ඒක නිසා හරි සෞත්‍වියකට වෙනවා. කොහොම හරි කරලා කීයක් හරි ගමන් නැතිව සංඥා ඇති කරගන්න. ඒක තමයි කට්ටිය කොහොමඩක්වත් උනන්දු වෙන්නේ. මේ සංඥා නැති ලෝකේ හරි ශාන්ත. කිසි වර්ණයක් නැහැ, ගන්ධයක් නැහැ, රසයක් නැහැ. වතුරක පාටක් ගඳක් රසයක් හැඩයක් නැති වෙනකොට ඒ වතුර ඉතාමත් පිරිසිදුයි. නමුත් අපි ඊට වැඩිය සරුවත් වලට පස්ස කැමති. සරුවත් වල පාටක් තියෙනවා, රසයක් තියෙනවා, හැඩයක් තියෙනවා කීයක් හරි දීලා ගන්නවා නම් ගන්නේ සරුවත් තමයි. නිකම්ම නිකම් පාටක් නැති ගඳක් නැති රසයක් නැති වතුරක් තුනක් තියෙනවා. ඒ වටිනාකමක් නැහැ. ඒ මොකද ඒක නික්ලේශියෝ තියෙන්නේ. අපේ හිත කැමති නෑ අර කුඩල කොට උඩ තිබ්බට වගේ නික්ලේශීද භාවනා ආරම්භ කර භාවනා කරනකොට ඒ භාවනා ආරම්භ ගෙවිලා සාන්ත වෙනකොට අපහසුකටපත් වෙනවා මොකද මේකට දාන්න ඕනේ මේ අමාරුවෙන් මේ කෙලෙසෙල්ල කෙලෙසෙන් තන කන්න දුන්නාට පස්සේ ඊට පස්සේ අහන මේකට පොඩ්ඩක් හැඩ වැඩ දෙන්නත් අරග මේ ප්‍රේද්‍යයක් අල්ලන්න ඒ නැත්තම් මේකේ කේකින් අයිසින් කියලා දාලා දෙන්න බැරිද කියලා මේ නික්ලේශී බව හුරු නෑ කවදාකවත් දැකගන්න ඒ නිසා සංඥා නැති ලෝකේ හරි ශෞති සංඥා වේදිත නිරෝධී සිදුවන්නේ වේදනා මුල් කරගෙනද සංඥා මුල් කරගෙනද සමාවී පැහැදිලි කර දෙන්න ඉලම. මුල් කරගෙන නෙමෙයි අමූල කරගෙන. ඔය නැති කිරීමේ මාර්ගය. ඒක ඒක මුළු තාක්ක සංඥා වේද නිරෝධයක් වෙන්නේ නැහැ. ඒකේ භංගයේ දැකදක සංඥාවගේ සහ වේදනාවේ වචනාර්ථයෙන් පෙන්නේ නිරෝධය දැක්මි සමුල් කර ගැනීමක් කරන්න. ඒක සාක්ෂියට ගන්න බෑ. ඒක පදනම් කරන්න බෑ. පදනම් කරන දාකල් සංඥා වේදේති නිරෝධයක් වෙන්නේ නැහැ. නිරෝධය වෙන්නේ වගේ මේ යවදවීම, පිටියම, ඡේවීම, නිරෝධය දැකීමක් පදනම් කරනවා. ඒකට අපිට කරන්න ඕනේ කියනකොට මෙහෙමනම් ඇතිවීම මෙහෙමනම් නැතිවීම කොහොමද කියලා මේකට සාපේක්ෂව බලන්න පුළුවන්. ඒක නැතුව වචන කිනා ගන්නවා. මරණ වේදනාව විවසාගත නොහැකිව ආවේගයක් ඇතිවීම රෙසිඩුවෝ කෙතෙක් පින්කලක් මතු භවයේ දුගතිගාමි විය හැකිද මරණ වේදනා සාධුකක් විස්තර කර දෙමින් කවුරු ඉන්නකන් සෞත්‍ය වැඩ මේ මරණ වේදනාව ඉල්ලන්නේ මේක විස්තර කරන්න ඉල්ලනවා කියන්නේ මේ මේ මොකක්ද මේ කවුරු හරි මැරුවා නම් නිකම්ම මරණ වේදනාවේ ස්වરૂපය දෙන උදාවියෙම දෙනවා නිසා මරණ වේදනාවේ සාධුකක් විස්තර කරන්න දෙයක් නෑ මේකේ ඉස්සරහන් මට විශේෂ සුදුසුකමකුත් නැහැ ඒ කොහොමද කියන්නේ මරණ වේදනාව ඉවසාගත නොහැකිව ආවේශයක් ඇතිවීමට සිදුවෝ කෙටෙක් පින් කරත් මතු භවයේ දුගති ගාමි විය හැකිද මේක විස්තර කරනකොට සර්වඥයන් සිදින බොහෝ සම්බ සම්මත වැඩි විස්තර කරන බොහෝ ලස්සන උපමාවක් උන්වහන්ස කියන්නේ ආසන්න කම්මේ කියනවා මරණ මොහොතේ චිත් වෙනකොට මතු වෙන කර්මය ඒක සඳහන් කරන්නේ ඉස්සර කාලේ මේ හරක් ගාල් කරන නැන්දාවට ගාල් කරනකොට මේ කටු ඇටකින් තමයි කටු කම්බි වැටකින් වගේ දෙකේ වට කරන්නේ. ඒකද එක තැනක කඩුල්ලක් වෙනවා. ඉතින් අර උදේ පාන්දර කොපල්ලා එනකොට ඔක්කොම දුවගෙන යන කඩුල්ල ගන්න. කඩුල්ල අරපු ගමන් ඉස්සරහින් එක්ක කොනක් අල්ලනවා. ඊටපස්සේ ඔක්කොම ලැබිලා ඉන්නේ ඉස්සරහ පොඩි පැටියෙක් හිටියක් නාම්බෙක් හිටියක් වැස්සියක් හිටියක් මහේකා හිටිය අර පිටිපස්සේගේ තල්ලුව නිසා ඉස්සරහම ඉන්න එක යනවා ඉතින් අපි කර්ම කොච්චර රැස් කරත් මේ වෙල ගෙට්ටු අරින වෙලාවේ මොකක් ඉස්සරහ තියෙන්නේ කියන්නේ ඒකෙච්ච ආසන්න කර්මය තමයි වැඩ කරන්නේ. ඒකේ තල් වෙනවා අච්චුබටේ තියෙන එකට පිටිපස්සෙන් පුරක් ගන්නකොට අච්චුබටේ ඩෝ කල්පනා වගේ ගේට්ටුවේ ඉන්න එක දොර අරිනකොටම පයි. ඒක කියන්නේ ආසන්න කර්මය කියන්නේ. ඒක නිසා ඒක මේ සැලසුම් කරන්න බෑ. සැලසුම් කරන්න නම් ඊට ඉස්සෙල්ලා මාර්ග ඥානයක් පරිඥානයක් සාක්ෂාත් වෙච්ච කෙනෙකුට නම් ඒකේ තහවුරුවක් තියෙන කවදාකවත් අපාගාමී මට්ටම අවසන් ඉස්සරහට එන්නේ නැහැ. එන්නේ උඩට යන අකුර ගන්න. එහෙම නැති කෙනාගේ කොයි කේජි කියන්නේ. අපේ සංකම්පාවේ බුද්ධානුසති භාවනාවත් අසු භාවනාවත් මරණානුසති භාවනාවත් නිවැරදි ලෙස කරන අයුරු සල්ලෝ පහදා දෙමින් කවුරුත් ඉල්ලන්නේ සක්මන් භාවනා නිවැරදි කිරීමට ඔබ වහන්සේ දුන් උපදෙස් ඊට ප්‍රයෝජනවත් විය. මේක නම් අපිට මම හිතන්නේ මේ සූත්‍ර ධර්ම දේශනාවල අවස්ථාවක් එන්නේ නැහැ. මේක අපි ඇත්තට අදුකොට භාවනා කරන වෙලාවේදී හොඳ ලස්සට දේශනාවක් ගියා. ඒකෝට හිටපු අම්ම කෙනෙක් පැහැදිලිවම කිව්වා මේක මේ ලියලා දෙනවා නම් මම පොතකට අච්චු ගන්නවා කියලා. ඉතින් ඇත්තට අච්චු ගන්න සල්ලි වෙන කරන්නේ අමාරුවට ලියන එක. මම කොහොමද ඒක සම්පූර්ණ ඉංග්‍රීසියෙන් ලිව්වා. නමුත් දැන් අවුරුදු 3ක් මම ළඟ පොත තියෙනවා. මට ඒක කර කරගන්න වෙලාවක් නැහැ. හැම පැත්තෙම සම්බන්ධ නිසා සිද්ධ කරගන්න වෙලාවක් නැතුව තරම කියනවා. ඉතින් ඒකෙදී මම පුළුවන් තරම් ඒ ඉතිහාසගතව අපේ තිබුණු චතුරාර්යක භාවනාව දැන් ඒකේ තියෙන ප්‍රයෝජනය සරකලා පුළුවන් තරම් තොරතුරු අතු කරන්න උත්සාහ කරා. ඉතින් ඒක මතක් කරගෙන කියනවා නම් මට කියන්න පුළුවන් මේ චතුරාර්යක භාවනා කියලා කියන්නේ එක එක චරිත හතරකට භාවනා පටන් ගන්නකොට තියෙන බාධා දුක් කිරීම සඳහා කරලා තියෙන උපක්‍රම හතරක්. මේකේ අහලා තියෙනවා බුද්ධානුස්සතිය බුද්ධානුස්සතිය කියලා කියන්නේ හේ බාන ගතිය වැඩක් කරගෙන යනකොට පිපාස වෙලා අසහනයටපත් වුණා වගේ වෙනකොට නැවත පවන් සරණ ගතිය බුද්ධානුස්සතිය කරන සංපහසන කුතිය එපා වෙලා ඔක්කොම එපා වෙලා ගමල කරලා ගියහම ද්වේෂයක් නිසා හෝ රාගයක් නිසාවත් නෙවෙයි නිකන් බැටරි බැලලා නිකන් හේ බා නිකන් හෙම්බත් කරලා ගිය වෙලාවක බුද්ධානුස්සතිය මේ පවන් අත්‍ය කුත්‍ය කරනවා වේත වෙච්චාම අපි අර බලක් සම්ගතියට කියන්නේ සම්පහන්සනය කියලා. කුසල බුද්ධ කුද්ධාංශයෙන් කියන්නේ සම්පහන්සන කුද්ධිය. ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට සර්වඥ දේශනාවේ සඳහන් වෙනවා සතිපට්ඨාන කරගෙන යනකොට ඒක තැනකදී හිත ස්වභාවයෙන්ම විසිරෙනවා. හිතේ තියෙන අනිත්‍ය භාවය පිළ ස්වභාවයෙන්ම විසිරෙන අරමුණක් නැහැ. ඉන්නත් කුවක් කිත්ත ගලේ ගහුවාගේ සියම ගුණ විසිරලා යනවා. මොකද කරන්න ඕනේ කියලා තේරෙන්නේ. එතකොට ආරමුණක් පේනකෙක් මානකවත් නැහැ. ආන්නේ වගේ බුද්ධානුස්සතිය දාලා අර විසිරිච්ච ගතිය ආයෙ එකතු කරලා දෙන්නේ කියලා කියනවා. ඒකට කියනවා පණිදාය භාවනා කියලා. ඒ වගේ වෙලාවට අර ඇවිසිච්ච මීමේසි පොදියකට අපි යකඩයක තට්ටු කරලා ආයෙ මීමේසි පොදිය එකතැනකට එකතැනකට කියනවා. අපි කරන්නේ ගිත යනගෙන තට්ටුවට තට්ටු කරනවා. තට්ටු කරන තට්ටු කරන මීමේසි පොදිය ආයෙ එකතු වෙනවා. ඒ වගේ එකතු කරන සංභාෂණ කෘත්‍ය කරන බුද්ධානුස්සතිය ඒ නිසා භාවනා කරනකොට අපිට හිත පිරිහිලා කම්මැලි වුණා නම් අපි සර්වඥාන්සික ගුණයක් අරගෙන මෙනෙහි කරනවා. ඒකට ඒකේ කරන හැටි නම් නවාරාදී බුදු ගුණ වල හිතේ හසුරවන්න කියනවා. අරහං සම්මා සම්බුද්ධ විචාචාර සම්පන්නෝ. ඒකට බලන්න කියනවා අර්ථ දීලා. අරහං කියලා කියන්නේ සුදුස්සා. පිවිතුරු කියන අදහස. සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ සොයම් බුද්ධයි. තව කෙනෙකුට කියලා දීමේ ශක්තිය තියෙනවා. තමා විසින්ම අවබෝධ කරලා තවදුරටත් කියීමේ ශක්තිය තියෙනවා. විද්‍යාචාර සම්පන්නයි කියන්නේ පාලස්තර ධර්ම සහ අෂ්ට විද්‍යා මේ බලලා මේකෙන් වඩාම තමන්ට රුචි ගුණය මොකක්ද කියලා අල්ලන්න. තමන්ගේ චරිතයට රුචි. අත් දීලා රුචි ගුණය අල්ලලා නව ආරාධි බුදු ගුණයට ඒක විතරක් කරන්න. අරහන් කියන එක ගන්නවා අරහන් කියලා කියන්නේ සුදුස්සා. විවිතුයි. මාතර දැන් බුදු වෙන්න බැරි මොකද මම අපිරිසිදුයි. මම සුදුසු නෑ. ඒක නිසා මට සුදුසුකම් ගන්න නම් මට පිරිසිදු වෙන්න නම් බුදුහාමුදුරන්ගේ අරහන් ගුණයේ පමණක්ම හිත පැවැත්වුවොත් ඒක පිරිසිදුවක් වෙනවා. නැවතන අරහන් අරහන් අරහන් අරහන් අරහන් අරහන් කියන බුදු ගුණයේම පවතර පිරිසිදු වෙනවා. ඒ වගේම එන්නේ එන්නම සුදුසෙක් වාගපත් වෙනවා. ඒක මම බුදු වෙන එක තමයි වෙන්නේ. බුද්ධාංශය වනව ටික ටික ටික ටික බුදු වෙනවා. ඒ නිසා අරහන් ගුණයේ හිත පවත්වන්න ඕනේ වල්මත් වෙන්න දෙන්නේ නැතුව. කරනකොට කරනකොට බුදු ගුණ ටික ටික ටික ටික එනවා. එතකොට තමයි තමයි ද්වේෂ කරන ගතිය, සාප කරන ගතිය, බෑ කියන ගතිය නැතුව ඇති සංඥාව එන්නේ. එතකොට අසුභ භවනාවෙන් කරන්නේ රාග චක්‍රය. රාගේ වැඩෙන කෙනාට හැමදේම අල්ල බදා ගන්න රටේ තියෙනවා. අසුභ භවනාවෙන් කරන්නේ විශේෂයෙන්ම අපි කාට ප්‍රේම කරන්නේ අපේ කයට තියෙන ආසාව නිසා. ආත්ම ස්නේහය තමයි හැම දෙයකම වෙන්නේ. ඒ නිසා ඒ ආත්මයේ ස්නේහ කරන කෙනාට මගේ ජීවිතේට මගේ ආත්මෙ මොකක්ද ඒක උදව් කරන ඔක්කොම නෑදෑ විදිහට සලකනවා මිත්‍ය විදිහට සලකනවා. ඒකට වෛර කරන කට්ටිය ද්වේෂ විදිහට සලකනවා. නමුත් ඒ ඔක්කොම පේන තියෙන්නේ මම කොච්චර මගේ ජීවිතේට කැමතිද ඒ හා සමානව ලෝකෙට ප්‍රේම කරනවා. මගේ ජීවිතේ මට බවොත් මුළු ලෝකෙම පාන. ඒක නිසා මේ සියල්ලක මුලින් තමන්ගේ ජීවිතය අරගෙන එහි තියෙන අසුභ භාවය. සුභේ නෙවෙයි අසුභ භාවය බලන්න ගියාම දෙතිස් කොට්ටාස වලට කඩන එක තමයි අපේ සාමාන්‍ය ක්‍රමය. ඒක කරන්න ඕන කරලා තියෙන දැනට රාග නිශ්චිත ඡග්ග රාග ඡග්ගයක් තමයි අසුභ භාවනා කරන්නේ. ද්වේෂ ඡග්ගයට අසුභ භාවනා කරුවොත් ද්වේෂ වැඩි. නිසා කරණම් වාලි කරන්න ගිහිල්ලා ද්වේෂ තියෙන එක නා අසුභ භාවනා කරන්න ගත්තොත් වෙන්නේ මොකද? කටු බෙරේක දාලා පෙරලනවා වගේ කිසිම විසුමක් නැතුව ද්වේෂය වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක දැනගෙන කරන්න ඕනේ. රාග චක්තියක් තියෙනවා අසුබේ. ඒ වගේම ද්වේෂයන් තියෙනවා නම් මෛත්‍රී කරන්න. රාග චරිතය මෛත්‍රී කරන්න පටන් අරගත්තොත් අර වගේම ඇලීමක් ඇති වෙන ගමන යන්න බැරි බරු බැඳිලා බෑ. ඒ නිසා රාග චරිතය මෛත්‍රී කරන්න ගියා ද්වේෂ චරිතය අසුභවන කරන්න ගියා මේ භාවනා ජීවිතේට මේ වාසියක් නෙවෙයි සිද්ධ වෙන්නේ බරු බැඳිලක් සිද්ධ වෙනවා. ඒ නිසා මම දැනගෙන තියෙනවා නමුත් අවස්ථානුකූලව පාවිච්චි කරන්න ඒ වගේ ප්‍රයෝජනේ සලකලා වැඩ ගන්න එක තමයි මේකේ තියෙන වැදගත්කම. ඒ නිසා හොඳම වැඩේ ආනාපාන වගේ එකක් කරගෙන යන ගමන් බලන්න ඕනේ මට මේ වැඩේ කරන්න බැරි වෙන්නේ රාගේ නිසාද, ද්වේෂේ නිසාද, කම්මැලිකම නිසාද, නිදිමත ගතිය, පතර දාන ගතිය කියලා ඒකට අදාළ දෙයක් දෙනවා. ඒක නිසා මේක භාවනාවක් නම් නිවන් යන්නේ. බුද්ධානුස්සතිය නිවන් යන්නේ. අසුබෙන් නිවන් යන මේවා අර ගමනට යනකොට ඇති වෙන බාධාවට පිළියම් කරනවා. ඒ නිසා ගොඩක් වෙලාවට එක්කෝ තම ප්‍රයෝජන දැන සලකලා කරනවා නැත්නම් ගුරුවරයෙක් ඇසුර කරගෙන ගුරුවරයාගේ රෙකමන්ඩේෂන් එකක් හැටියට අපි සාමාන්‍යයෙන් කියනවා ෆාමසි බෙහෙත් වුණ කඩියක දොස්තරගේ තුන්ඩුවක් නැතුව ගිහිල්ලා ඊළඟ බඩන් දෙන්නේ නැහැ. අන්නේම ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග්ස් නෙවෙයි. කවුරක් දන්නේ නැතුව ආවට කියන්න පාවිච්චි කරන්න ගත්තොත් එහෙම මාත්‍රාව දන්නේ නැතුව එතනින් යහම දින කීයක් පාවිච්චි කරන්න කියලා දන්නේ නැති වෙච්ච හැම වෙන්නේ බෙහෙතෙන් හටගත්ත දෙයක්. ඒක දොස්තරකව බලන්න. ඒ නිසා මේව තිබුණු ඵලයක කරන්නේ නැතුව මේ ප්‍රයෝජනින් සලකලා කරන්න ගියාම ඒ හොඳට තේරෙනවා ඒකේ තියෙන ආනිසංශ. එහෙම නැත්නම් කොච්චර කිලෝවත් වෙනසකුත් නැහැ බහුවෙනකොට අනවශ්‍ය ප්‍රශ්න මතුවෙන්න ඉඩ තියෙනවා. සමුගේ චරිතය සාවලක කියලා නිර්ණය කරගන්න ඒක කොතරම් නිවැරදිද සම්මත ආනාපානි කරගෙන යනකොට මේ කරන්න බැරි එන ගෝසාවා සද්ද නිසා නේ තරහ නිසා එතන විවිධාකාර දේවල් අනිවට මේක උනන වෙනට අරුචි කරන හොඳයි කියලා ආසාවල් නිසා එතන නිදිමත නිසා එහෙම නැත්නම් මට පස්සේ පුළුවන් කියන එක නිසා කියන ලක්ෂ වාරයක් ආනාපානෙ නෙමෙයි ඉන්නේ පේනවා මගේ ගමන බාධා වෙන්නේ මේකෙන් කියලා. ඒ නිසා හැම බාධාවක්ම අපේ චරිතයයි අපිට කියලා දෙන්නේ. බාධා වලට තරහම කවදාකවත් අපිට ආනපන කරන්නත් බෑ. චරිත ලක්ෂණ අඳුරන්නත් බෑ. ආනපනෙන් හම්බෙන පළවෙනිම ආනිසංසය තමයි තමන් කොමන චරිතවත් කෙනෙක්ද කියන වැරදි ටිකේ. තමන්ගේ හිත යන නන්නත්තර වෙන පැත්තෙමයි යන්නේ. ඒ නිසා මේ නන්නත්තර වීම අසුබ ලක්ෂණක්වත් අභාග්‍යයක්වත් කුසලයක්වත් නෙවෙයි. මමයා කවුද? මම කවුද කියලා අහුරු ගන්න. නිසා භාවනා කරන කෙනාට විතරයි ඒ තොරතුරු හම් වෙන්නේ. නමුත් අපේ සාමාන්‍යකම ඒ තොරතුරට වෛර කරනවා. භාවනා කරන වෙලාවේ ශබ්ද ඇහෙනවා කිව්වොත් ශබ්දයක් ඇහෙනකොට ඒකට වෛර කරන නිසා කවදාකවත් ඒකෙන් කියන මේ රෝග නිర్ణය කරන ගැතිය අත්‍යන්තනවා. ඒ නිසා ඒක කියන්නේ දැනගන්න මේක භාවනා කරන්නේ කියන්නේ හරි වැරදි අක්‍රමයක්. මොහොතනින්ද වර්ධින්නේ කොහොමද වර්ධින්නේ කියන්නේ වැරද්දට සාදර වෙච්ච දවසේ වැරද්දව කරන්නේ. ධර්මොත් නැති වෙනවා වචිනාතරසුලක් පාඩපත් එහෙම නැතුව තාම මන්දන්න විදිහට ලෝකෙ කිසිම යන්ත්‍රයක් හොයලා නැහැ රාගෙට ඇවිත් යන්න. ද්වේෂෙට ඇවිත් යන්න මේක වෙනවා මම හොයනවා හැමතැනම රටරතල්ල යනකොට දෙකක්වත් නැහැ. අල්ලන් තියෙන එකම ක්‍රමේ වැඩේට දාන්න දානකොට අහු වෙන තැන වර්ධින තැන බලනකොට Tamandම තේරෙනවා නැත්තම් ගුරුවරයෙකුට සඳහන් කරන්න පුළුවන් නම් මම ඉගෙන ගන්නකොට මට ගොඩාක් එන්නේ මේ වේදනාව මට ඉන්නේ මේ ඉඳගෙන ඉන්න බැරි සද්දෙමයි කියලා කියන ඉතින් දැනගන්න පුළුවන් මේ කිපෙන සුළු සද්දය. නැත්නම් අපරාධ මම මේ භාවනා කරගෙන ඉන්න මේක වැඩි හොඳයි අපිට කියනවා නම් මේක හොඳයි කියලා ආසාවන් එනවා නම් අල්ලන්න. සිත තමන් දිහාම භාවනාවේ බලන්න ඕනේ අනු කෙනෙක් බලන්න. වෙන කෙනෙක් බලනවා. එතකොට ඉතින් සැත්තකම පේන්න පටන් ගන්නවා. භාවනාවේ විශාලම ගැටලුව මානසික අරමුණ නිසා ආනාපාන සතියෙන් ඉවතට යනවා. මානසික අරමුණ මෙනෙහි කිරීම ඉතාම දුෂ්කර බවයි මානසික අරමුණ මෙනෙහි කරන අයුරු ගැන පැහැදිලි කිරීමක් කර දෙනෙමින් ඉල්ලා සිටිනවා. මානසික අරමුණ කියන්නේ මම එක්නම හිතවිලි කියන එක. දෙන්නට මෙතන සඳහන් වෙන්නේ නැත්තේ මේකදී කියනවා බටහිර කන්නේට හිතන කට්ටියට හිතවිලි අධික වෙනවා. ආසියාකරේ ඉන්න කට්ටියට හිතවිලි කොන්දරි දෙමයි කියනවා බාහිරත් දැහිමයි කියනවා ආරම්භය තමයි කියන්නේ. ඒක නිසා මේ මනස පිළිබඳ පසුබිම හැකියාව පසුබිමේ තියෙන හැකිය හැදියාව සංස්කෘතිය තමයි එක එක නැක එක නායේ Tamanට ආවෙනික බාධා ඇති කරගන්න. ඉතින් වෙස්ටර්න් සරත් සුවාකලාට ඒ විතක්ක කරන්නේ ඒ ගුරුම ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න ගියාම ඒ ගුරුම කාර්යයට විතක් කරනවා. ඒක බොහොම සත්‍යයෙන් කරන්නේ කලාතුරකින් ගල්දුර වෙලා ගන්න දාලා භාවනා කාට පස්සේ ඒ වැඩි කරගෙන යනවා. ඔය විස්තර කෙනෙක් කාට පස්සේ ඊට වැඩි වීර කරන්න ඇවිල්ලා ඉඳගත්ත තැන ඉඳලා විකටෝම හිතවිලි හිතවිලි හිතවිලි. ඒක සකෝකට බැන බැන බැන බැන කියන්නේ. ධර්ම සාකච්ඡාවේ කතා කරමින් ඉඳලා එක පාට මේ සායු ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගේ හිත රෝම සමාධිමත් මොනික කල්ලන්න මොකලන් සංස්කේ හිත කොහොම විතක්ක අධිකයි විතක්ක බරයි මොකලන් සංස්කේ හිත සමාධිමත් අභිඥා දක්වම යනවා සාධිත සංස්කේ හිත මොකක් හරි අවුච්චාම කප කප කපනවා යනවා නිසා මේ දෙන්නම එක දවසේ සෝවාන් වුණාට සරුවත්යන්සේ හම්බෙලා සුමාන දෙකක් වැඩිපුර කියලා කියනවා සාරිපුත්‍ර සාන්තික රහත් වෙන්න. මොකද හම්බෙන හැම අරමුණක්ම විමසුම් නොවන වැඩි. ඒ නිසා භාවනාව රහත් වීම සුමාන දෙකකින් පවුනා කියලා. ඒ නිසා මේ විතක්ක චර්චයට බැන්නට ඒකෝල මේ මේ සාරිපුත්‍ර සාන්තික ගෝලියද කියන්න බැරි වෙයි. ඒක නිසා බණ්ඩත් බැරි. සාරිපුත්‍රයන්වහන්සේ ඒ පැත්තෙන් ගිය කෙනෙක්. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කියන්නේ වටපිට බැලිලක් නැහැ කිලින්ම හදාගෙන ඇටෙන් යන කෙනෙක්. ඉතින් අර විතක්ක නැති කෙනා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ දෙන්නටම අපි සමානව සලකන්නේ. සාරිපුත්‍ර මොග්ගල්ලාන නිසා මේ විතක්ක තියෙන එක හිතන්නේ ඒකමයි අමාරුව කියලා නමුත් කාටවත් මේක තියෙනවා. ඒ සාමාන්‍යයෙන් ඔය ජාතිකක්කමක් කියන මනුස්සයා කියන්නේ මොකද්ද මට ඕනි වේදනාවක් කියලා මේ ජාතිකක්කම තමයි විඳින්න බැරි කියන්නේ. ඉසිකක්කම තියෙන කෙනා කියනවා මට ඕනේ ඉලක්ක කියලා මුලම මේ ඉසිකක්කම තමයි බැරි. මේ කොයි එකක් හරි තමයි ඉස්සරහට අපිට ටිකක් දුරු කරන කතා කරන්න අපේ. මොකද ඉලක්ක නැති කෙනෙක්. සාවිතක්ක පිළිවෙත කටයුතු කරන වෙලාවේදී මේ ගිය සූත්‍රයේ තවත් එක සූත්‍රයක සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සමා ආනාපාන සති සමාධි වික්‍රේ භාවයේ තබ්බා විතක්ක උපච්ඡේදා ආනාපාන සතිය තමයි වඩන්න කියන්නේ විතක්ක අධික චර්යාවක්. ආනාපාන තමයි වඩන්නම බැරි එක විතක්කේ තියෙනවා. විතක්ක බහුල වුණොත් ආනාපාන කඩනවා. නමුත් මේ කඩලා යන එකට තරහ වුණොත් ආනාපාන ගොඩ ගන්න බෑ නිසා විතක්ක වලට එන්නේ අරලා මුතුවර කය ආනාපාන දාන්න නැතුව කයට හිත දාලා විතක්ක කොටම එන්නයි. බොහොම හොඳයි ඕන තරම් එන්නේ. තමයි කය අරමුණු කරගෙන ආනාපානට යන්නේ. මේක ඉවර වුණාට පස්සේ ආනපනිය. එනක සක්මන් කරනවා සක්මනේ පුවාතරෙන් ඉඳලා. ඊට පස්සේ ඉඳගත්තට පස්සේ අහනවා. ඊට පස්සේ ආනාපානය අවුනා කියලා එක මම මේ කියන විදිහ හරිනම් ආනාපානය කරන් පටන් ගත්තට පස්සේ විතක් එනවනම් ගණනා කියන ක්‍රමය තමයි අපේ අවා පෙන්නන්නේ. විතක්ක නැතුව බාධා නැතුව යම් හුස්ම රැලි ගණන් කරන්නේ. ආස්වාස ප්‍රස්වාස එකයි ආසව ප්‍රසාර දෙකයි ආසව ප්‍රසාර තුනයි කියලා පහට ගණන් කරලා ආයකට ගන්න. ආය පහට ගණන් කරනවා ආයකට ගන්න. එකට යනකොට ආයට යනවා එකට එනවා වගේ පහක් 10ක් අතර ගානක් අදිස්ථාන කරගෙන එහෙම යනකොට පිටක් කපයි. ඒක කියන ගණනා කරනවා. හැබැයි ඒක කරන්න ඕනේ තමන් ඒකාන්තයෙන්ම විතක්ක වලින් අධිකව භාවනාව ආදා වෙනවා කියන එක දැනගත්තට පස්සේ. ගණනා ක්‍රමේ ලාලිවල දෙතුන් සැරයක් එහෙම කරනකොට ඉබේම සාමාන්‍ය ඔය පුංචි විතක්ක අයින් වෙලා යනවා. ඊට පස්සේ ආනාපානෙ හරි ගිහිල්ලා tempat වුණාට පස්සේ ආයෙ විතක්ක රටාවක් එන්න පටන් ගන්නවා. විශස්තකයි. ඒකෙන් පටන් අරගත්තට පස්සේ වහයලාගෙන යනවා වගේ තේරෙනවා. හොඳට බලද්දොත් ඒ විතක්ක එනවා තමයි. ඒ විතක්ක අතරමැද ආයෙ ආනාපානෙ පිටපත. හිතවිලි රාශි තියෙනවා හිතවිලි ඈත ගන්න ගන්න කියනවා එතකොට තමයි හිතන්න පුළුවන් මේ හිතවිලි දිහා හිතලා කනගාටු හිත ඇවිස්සෙනවා අර ඈත තියෙන ආනබන්දිය වලින් හිතවිලි ඔක්කොම පැතිරෙනවා ඒ හිතවිලි අරමුණක් ඇති වෙන්නේ වනේ අපිට කතා කරන්නේ නෙවෙයි ඔහේ අනේවා එතකොට කියන්නේ වීජයක බහලා යනකොට ඒ වීජය තමන් දිහාට එන සෙනඟ තරහට එන සෙනඟ තමන් අනුයන සෙනඟ විශාල පිරිසක් ඉන්න වීජයක නම් අපිට වීදී හිස්සනකම් බලන්න බෑ. අපිට තියෙන්නේ Taman ළඟ තියෙන පියවර තුන හතර යනකොට තව ටිකක් ඉඳ හම්බුවේ. තව ටිකක් ඉඳ හම්බුවේ උඩට ඇතයි. මේ ඉස්සරහට එනෝගේ මිනිස්සු එනවා එක්කෙනෙක්වත් අපි හම්බෙන්නේ නෙවෙයි. ඒගොල්ලෝ වෙන කොහොමද මේක අපි ඔක්කොම දුවත් මම පාට බහිලා කවුරක්වත් එන්න බෑ. එහෙනම් අපි රජ පරම්පරාවෙන් අපිට ස්කෝප් එකක් දෙනවා. අපි නිකන් නිකම්ම නිකන් පිළිගිරිස්ලා. අපිට යනකොට පාටකට විශ්වයින්නේ නැහැ. ඒ වගේ මේ චිත්ත වීදී හිතේ ගමන් කරනවා, වේදනක් ගමන් කරනවා, සද්දක් ගමන් කරනවා, ආනාපානෙ ගමන් කරනවා. ආනාපානෙ තේින්න තියෙනවා නම් බලාගෙන යනකොට අපි හිතවිලි පැත්තකට පැත්තකට වෙනවා. හැබැයි සාමාන්‍ය සෙනගනක වීදී කියන තරම් වේගෙන් යන්න බෑ. ඔව් කරබනේ හිටියොත් රෑ 12 වෙනකන් හිටිය සෙනග ඉවර වෙන්නේ. ඒ නිසා පුළුවන් ප්‍රමාණය යන්න පටන් ගත්තාම තමයි තියෙන තමන්ගේ අධිෂ්ඨාන කියනවනම් හිතවිලි ඒ තරම්ම බාධා නෑ මොකද හිතවිලි ඇත්තටම අපිට පරිවිඩයක් කරන් දෙන්නේ නෙවෙයි. ඒකට කියනවා සාමාන්‍ය ආයාල යන හිතවිලි කියලා. ඒ හිතවිලි ගමන් කරගෙන යන්න. මම එදා මතක් කරුවේ ඒකයි සරුවචන් වහන්සේලාත් විතක්ක තිබුණා. උන්වහන්සේ කල්පනා වෙලා තියෙනවා විවේච විනෝන අනේ රජවරු මෙච්චරම ආයවදු අයින් කරන්නේ නැත්නම් ආය කරන්නේ නැත්නම් මේ දුප්පත් මිනිස්සුන්ට කොච්චර හොඳද කියලා. එතකොට මාර ඇවිල්ලා කිව්වලු ඔක තමයි ඔය ඉතිපාට වඩපු කෙනෙක් වශයෙන් ඔබ වහන්සේට දැන් මුණක් පටන් ගත්තොත් දුර්යෝධන රජුගේ රජකම දෙන්න බලන්න. මම ඉන්න කිව්වලු ඉතින් ටික සපෝට් කරන්න අපි දෙන්න ගිහලා රාජ්‍ය කරනවා. එතකොට මම කියන්නේ කවුද මේ කවුද කියලා බලනවා මාරය. ඉතින් මේ අපි මේ යන ගමනේ විතක්කන තිපාරක් අපිට කාපට් දාපු පාරක් අපිට හම් වෙන්නේ රෙඩ් කාපට් දාපුවා. අපි දන්නවා විතක් කරනවා නම් තියේදී ඒ මේ දා ඔය කිවිල කරගෙන යවන කිනෝ යන්නේ. කකුල් දෙක දිග ඇරෙන අත්ෙන් දාගත්තා. එහෙම නැතුව මේ අපිට මේ බුද්දෝසයක් කරනකොට වගේ පාරක් වෙන්නේ. ඒක නිසා අපි ලද හැටියට පුද කියලා කරගෙන යන්න පටන් අරගත්තාම එන්නේ එන්නේ එන්නේ තමයි තේරෙන්න පටන් ගන්න මේ හදාගෙන යන පාරක් මිසක අපිට කියලා කපුව පාරක් නැහැ. සසංඛාර දක්වා ක්‍රියාදාමයේ සිදුවන්නේ මොළයේද හදවත ඇති ලේ ධාතු උපයෝගී කරගෙන. මේක ඇත්තටම අපි අටුවා උත්සාහ කරනවා මේ අඩපතක් පමණ වූ හෘදේ වස්තු තමයි හිත පවතින කියලා. නමුත් ඒක බටහිර ලෝකේ හරියට අභියෝග කරනවා. අතරම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි. ඒ මොකද ඒගොල්ලෝ කියනවා හෘද වස්තු මාරු කරන්න පුළුවන්, ලේ මාරු කරන්න පුළුවන්. නමුත් මිනිස්යාගේ චින්තනය ඒ මාරු වෙන්නේ නැහැ. එහෙමනම් ඒ කියන්නේ මේක නෙමෙයි වදිනවා කියලා. නමුත් මොලේ කවදාකවත් මාරු කරන්න බෑ. මාරු කරොත් මිනිස්යා කරන නිසා මොලේ තමයි අත්‍යන්ත සාධකයේ කියලා. ඒ නිසා ඒකෙන් නිගමනයකට ඇවිල්ලා තිබුණා මොලේ වෙනස් කරන්න බෑ, ඔපරේට් කරන්න බෑ, ඔපරේට් කියන්නේ. මේවා කරන්න බෑ මේ හැදේ වෙනස් කරන්න බෑ කියලා. මේක දිගේ දිගට යනකොට එක දවසක මේ මෙක්සිකන් ડોක්ටර් කෙනෙක් මේ පාකින්සන් විශේෂක හැදිච්ච මිනිස්සුගේ මොළයේට ඒ අර ග්‍රේ මැටර් එක ඇක්සිඩන්ට් වෙච්ච ගමන් කෙනෙක්ගෙන් ඉන්ජෙක්ෂන් ටියුබ් එකක් කරන ඉන්ජෙක්ට් කරලා බලනවා. ඊට පස්සේ අවුරුදු ගාණක් යනකම් අලුතෙන් දාපු සෙල්ස් අලුතෙන් දාපු ඒ සෛල ටික අරයාගේ මොළේ බාහිර අරගෙන වැඩිෙන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් දැන් බලාපොරොත්තුවක් තියෙනවා මොලේ වුණත් වෙනස් කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දුර්වල සයිඩ් තියෙන කෙනෙකුට වෙන කෙනකින් සයිඩ් දාලා දාන්න පුළුවන්. ඒකට බක් කරන්න පුළුවන් නම් ඒක අල්සයිමර් මේ යම පාකින්සන් වගේ කටියෙද ඕටිසම් තියෙන කටියෙද බලාපොරොත්තු තියෙන කියලා. ඒ තාම ඒ ඉස්සෙල්ලා එච්චර ප්‍රගමනයක් නැහැ. මොකද කෙසේ නමුත් මොලේ පවා තත්ත්ව වෙනස් කරන පුළුවන් කියන තත්ත්වය තියෙනවා. ඒක නිසා අර ඉස්සලා කිව්වේ මොලේ නාමක කරන්න බෑ හෘදවත නම් හෘදවතත් මාර්ග කරන්න පුළුවන් හේත් මාර්ග කරන්න පුළුවන් කියන එක ඒකත් ටිකක් අඩුව වෙලා තියෙනවා ඒ නිසා මේක මම කියන්නේ ලේසිම වැඩේ තමයි මයිටි බුදු ආග්‍රහ එක ඉඳලා අවුවොත් හරියටම දැනගන්න ඕන නම් ඔන්න පොඩ්ඩක් අහන්නයි අපිට කියන්නේ අර පොතේ මෙහෙම තිබ්බ අර පුරා මෙහෙම තිබ්බ කියන එක තමයි මොකද මේක අදාළ මාතෘකා නෙවෙයි මේක අපිට ඕන කරන්නේ මේ දුක දැක්කේ නැති කරන්නේ මේක උපද්දේවත් වේ තියෙනද මොලේ තියෙනද කියන්නේ දෙකම විසිකොත් එකනේ. ඕකේ තිබ්බත් අයින් කරන එක නිදි මේවට ගත කරනවා කියලා කියන්නේ අවචිනා වෙලාව নানা ආකාර දේවල් වලට ගත කරනවා. මමත් ඇත්තටම මේවට පෝර ගන්නවා කියන්නේ මම නොම ගන්නවා කියන එකයි ඒක. අද ධර්ම දේශනාවේ පස්සේ මම සතුටු කරන්නේ වේදනාවක් ගැනීම මා ඒ මට මෙහෙුනේ නෑ වේදනාවක් දැනන්න ඒක රූපයක් වේදනාවක් කියලා මට මෙහෙුනේ නෑ මధుරේ කියලා දැනගත්තා මා මధుරේ කියලා දැනගත්ත මේ සඳහන් කරලා තියෙන්නේ ඇත් දෙක වහගන්නේ. ඔව් ඇත් දෙක වහගන්න. කන්නේ කරගන්නේ. ඒකතරයි ප්‍රධාන කරන්නේ. මම කියන්නේ දැනගෙන සම්මතල ඒ වගේ මතුරුවේ කියලා මේ ආව නිසා මෙතන වේදනාව කියන කරුණක් නෙවෙන්නේ නේද? නෑ නෑ ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙනවා. ඒක අහගෙන ඉන්නකොට තියෙන්නේ සක්මන් කරලා තියෙන්නේ ඇත් දෙක වහගෙන තියෙන්නේ. ඇත්ත කරලා බලනකොට මధుරේ කිකේ කියලා ලියලා තියෙනවා. ආ ඒක හරි. දැන් කියන්නේ එතන බැලුම් පස්සේ නම් ආ එතන බැලුවේ පස්සේ නම් මිනිස්සු ඇට ගන්නේ කියන්නේ නෑ නෑ නෑ මේ මේ අගේ පොල්ලත්තට පටියට වැටක් ගහලා මුර කාර්යයක් කරනවා මුර කාර්යය දායකින් අසුමානකද සැරය යනවලු බලන්න මේ මංසයා වැඩ කරන රේදාස ගියාට පස්සේ ගියවලු සර් මම එනකන් ඉතින් අද නම් කාර් කෙලවන්න එපයි ඇයි කියලා ඊයේ නැකන් නිින්දෙදි දැක්කයි කිව්වලු සර් ඇක්සිඩන්ට් වෙනවා වහාම නියස් කරා උඹ එන බුදියක් කියන්නේ ඉතින් අරගෙන ඉන්න දැන් මට මේ පේන කියන්න හදන්නේ මං ගැන ආදරෙන් කරාට උඹ බුදියට දෙක රසායනස් කරා. එනිසා මට තේරුනේ බාහන කරන කියන බුදියක් නෙමෙයි. නෑ ඒක මම ඇස ඇරලා බලුවා නෙවෙයි ඇස යොමු කරලා බැලුවා කියලා කියන්නේ ඇස ඇරලා බැලුවා කියවන ඒක ඉස්සලා ඇස් වහලා කියලා කියනවා ලියන්න නෙවෙයි ලියලා තියෙනවා ලියවිලා තියෙනක මම ලිව්වා ඒකට එහෙම නැවත සැරයක් කියවන ආයතනයක් මුළු එකම කියවන ආ සක්මන් කරද්දී වේදනාව දැනෙනවා ඒ වගේ නෙමෙයි නෑ කුස්කක් කුස්කක් වේදනාව වේදනාව කියලා හිතෙන්නේ නෑ මෙනේ උනේ නැහැ කියන එක මොකද්ද ඔය සඳහන් කරන්නේ? පූර්ණ සතියක් තිබිලා තියෙනවා. නැත්නම් මෙනේ උනේ නැහැ කියලා ලියන්න බෑ. අපි නෑ නෑ නෑ මම කියන්නේ ඒ මෙනේ කිරීමක් අවධියක් නැත්නම් අවධියක් ඇති කරන්න මෙනේ කරන්න. ඒක අවධියක් තියෙනවනම් ආයෙ මොකද මෙනේ කරන්නේ? අවධිය තියෙනවා නම් අවශ්‍ය නැහැ ඒක ඒ නිසා මේ අවදිය නැති එක අවදිය ඇති කිරීමට ක්‍රමසහගිදී හොයනවා. ඒක හම්බුනාට පස්සේ ආයෙත් ඒකට ආයෙ අවදිය ඇති කරන ක්‍රම දාන්න ගියාම බබා අමාරුවෙන් නටන නටන ආන්ලන්න පුදියන්නේ. ඒක කියලා රට්ටු කළ බබා පුදිද? මේ බබාගෙන්ම අදහස ගන්න ඕන නිසා තට්ටු කරලා අහනවා. අර මොට්ටපාල ගිහින් එක දවසක් කඩේ ගිහලාම ගිනි පෙට්ටියක්. 100ට ගෙනත් දෙන සුට්ටු පත්තු සුට්ටු පත්තු වල ගල් මොට්ටපාලෙම පත්තු වෙන්නේ නැහැ. ඊට පස්සේ කිව්වලු වෙන්න බෑ සිය හැම ගිනි කූරම පත්තු කරලා කරලා ගිනාවි කියලා. ඒ වගේ පරීක්ෂණ කරන්න පටන් අරගත්තොත් ඒක හරියන්නේ නැහැ. ඒක වැඩි වෙනවනම් ඇයි ඉන්නක් බැලිලක් ඕන යන්නක් නැති. ඔය බණ කියන කොට අල්ලන තැන් මම මේ කල්පනා කරනවා. මොනවා හරි අරගෙන ඒක අර මල්ලස් දාගන්න හදනවා. ඒක තමයි කොහමද අවදිය තියෙනවා නම් අවදිය ඒ කියන්නේ නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ගින්නට අපි බයයි. ගින්නට කොටු කරපු සෙබලා ඒ ගින්නට යනකොට අවදිය ගැන නිසා ගින්නට පණින්නේ මොඩකමට නෙවෙයි. එයා ශිල්පේ දන්නවා එයා කියන්නේ අපි කියන්නේ දෙයක් පිච්චෙන්නේ නැහැ. ඒ වගේ මේ කරන වේදනාවක් ඇවිල්ලා තියෙනවා කියලා දන්නවනේ. ඒක මෙනෙහි කරත් නැත්නම් ඒ අවදිභාවය නිසා ඒකෙන් මෙන්න කියන රාගය ඇතිවීම, ද්වේෂය ඇතිවීම වෙන්නේ නැහැ. මොකද ඕන අවදියක සිද්ධ වෙන්නේ. අපිට ඕන මේ අවදිය තමයි මේ එළඹ සිටීම තමයි. මේ අප්‍රමාදය තමයි මේ සතිය තමයි අපිට ඕන කරන්නේ සම්පූර්ණ සූදානම් ශරීරේ. සාමාන්‍ය ඔය දුවන් හදනකොට සරසේ එළවේ යා කියලා කියන්නේ On your mark, get set, go. මේ සත්‍ය කියන්නේ get set තමයි. එළඹ ඉන්න තාම ගිහිල්ලා තාම ඒ ටාග් ගන්න සත්‍ය ඇවිල්ලා නැහැ. හැබැයි දැන් ක්‍රීඩා කරන කෙනෙක්ගෙන් අහන්න බලන්න එළවිලා එළවිලා ඉන්නකොට ශබ්දේ ඉඳලා පැනනකොට මොකද වෙන්නේ? තුන් සැරයක් කෙරුවොත් තරගින් අවලක්. තුන් සැරයක් දෙනවා. ඒක උනන්දු හොඳයි. ඒ කප් එක ගන්න ඉන්නේ. ඉතින් අර මනුස්සයෙක් කරන ටිකක් කරලා ගන්න තියෙනවා. දැන්නනේ එකයි. ඊට පස්සේ ආයෙත් කොන්නේ මා ගෙට් සෙට් කියලා ඔක්කොම ආයෙලා කරනවා. කවුරුත් පන්නන්නේ එක මිනිහ දෙසර පැන්නනම් දෙකයි. ආයෙත් කල් දෙනවා. ඔක්කොම රිලැක්ස් කරන ඔන්නේ මා ගෙට් එක. තුන්වෙනි සැර පැන්නනම් තමයි. එචා සතිය කියලා කියන්නේ සිද්ධිය වෙන්න ඉස්සලා පයින්නවත් නෙවෙයි. වෙනකොට එළඹ සිටීම තියෙනවා. සරසෙන් එළවෙන්නේ. අපි එළඹිලා එළවිලා ඉන්න කතිය තමයි සති. ඒක තමයි ප්‍රබුද්ධ කියලා කියන්නේ. බුද්ධ කියලා කියන වචනේ හැදලා තියෙන්නේ ඒක තමයි. ඒක නැතිකම නින්නේ. අපි දන්නේ එනකොට ගන්නකොට තමයි අපිට තේරෙන්නේ මොකක් හරි උනා කියලා. එළඹිලා ඉන්න කෙනාට එහෙම මොකක්වත් නැහැ. Taman ඉන්නේ හැබැයි මායිම පැනලා නැහැ. අනින්න ලෑස්තියෙන් ඉන්නවා. ඒක තමයි අපි මේ අවදි කරලා කියන්නේ. කල්පොත ස්වාමීන් වහන්සේ ක්ෂණික මරණය පැහැදිලි කර දෙන්න උපාද තීති භංග වශයෙන් සිටේ ඇති වෙන තියෙන නැවත නැවත සිදුවන විට යතරදී සුළු මොහොත මරණය හා සමාන නැහැ. මේ උපාද තීති භංග කියන්නේ භංගයේ තමයි මරණය කියන්නේ. සිද්ධියව සංකොච්ච භංගය. ඊට පස්සේ නැතිත නෙවෙයි භංග කියලා කියන්නේ විදියා මරණය තමයි. උපාදයක් ඇති වෙනවා නම් මරණයක් තියෙනවා. ඒ නිසා ආස්වාදය බලනකොට ආශ්වාසයේ උණුසුමයි කිසිලසයි කප්පඩක් ගන්න කියලා කිව්වට හොඳට බැලුවොත් ආශ්වාසයේ ඇතුළත ආශ්වාස ලක්ෂ ගාණක් තියෙනවා. ගැසි ගැසි ගැසිම ආශාසිනේ. මේ හැම දෙකක් අතර මැදම උපාදයක් තිතියක් භාගයක් ස්වාධීනව තියෙනවා. උපාදේ බලනකොට සමුදේ පැත්ත. උපාදි කියන්නේ සමුදේ. ඒක තමයි අපේ හිත ස්වභාවයෙන් යන්නේ. බුදුසෙන් කියන්නේ සුපාදක කියනවනම් බංගයක් කියන එක බලන්න උත්සාහ කරන කියලා ඒක දකින්න පටන් අරගත්තාම දිගීම පමණයි වෙන්නේ. ඒක තමයි ක්ෂණ වශයෙන් හැම හුස්මකම ලක්ෂ කෝටි වාරයක් විනාත නැවත මෙලි මෙලි උපදින. ඒක දකින්න එක තමයි ක්ෂණක මරණය දක්නවා කියලා කියන්නේ. ඒක ඒකෙම ඒක ඉහෙට් එකක් තමයි අවස්ථාවක් තමයි අවසානයේ සම්මුති මග්නයත් ඒවා එකක් තමයි. මේ සාමාන්‍ය ජීවිතයේදී යමක් කිරීමේදී සිතුවිලි දෙකක් පවතිනවා නම් මේ දෙක හරි කොයි හිතේද කියලා තෝරා ගැනීමට අපහසුයි. ඒදී එක් සිතුවිල්ලකට අනුව ක්‍රියා කළ විට ඒ වැරදි සිතුවිල්ලකට අනුව ක්‍රියා කර ඇති හේයි. මේ පසුතැවිලි වෙනවා ඒට හේතුව මායя මුල් වීම නොවේද? මේ මායя නැතුවනේ මේ කතාව යන්නේ. ඒක අවසානයේදී මායя සම්බන්ධ කරන්න ඕනේ වැරදි හිතවිල්ල කරපුවාම වැරදි වෙනවා. ඒක මායя කොහොම වෙන්නේ? වැරදි කරපව දන්නවනම් ඒකම තමයි මාය වෙන්නේ. ඒක පිරිසිදු මේක ලියලා තියෙනවම අන්තිමේදී ආගින්න මායෙකට හේතු කරගන්න. හේතු කරන්නේ වැරදි කිලෝ වැරදි ප්‍රතිඵල දෙනවා කියන එක සාමාන්‍ය ජීවිතයේ යමක් කිරීමේදී හිතවිලි දෙකක් පවතිනවා. එමේ හිතවිලි දෙකේ කොයි හිතවිල්ලද? දෙකේ කොයි හරි එක කියලා තෝරාගෙන අපහසුයි. ඒදී එක් සිතිවිල්ලකට අනුව ක්‍රියා කළොත් ඒ වැරදි හිතිවිල්ලකට අනුව ක්‍රියා කර ඇති හේයි. මම පසුතැවිලි වෙනවා. ඒට හේතුව මායя මුල් වීමක් නොවේ. ඇත්තටම මේ පසුතැවිලි වෙනකොට නම් මමයා පසුතැවිලි වෙනවා. නමුත් මේ හිතිවිලි දෙකෙන් කොයි එකද යන්නේ කියලා ගන්නේ සිහිය බුද්ධිය චේතනාවකින් නෙවෙයි. එතන ඇත්තටම 100ක් පොදියක් චේතනාවක් නැහැ දෙකක් වෙනකොට එක පාට පැනලා ගන්න ගතියක් එතන තියෙන අහම්බයක් එතන තියෙන පස්සේ වැරදුනාට පස්සේ ඒකට පශ්චාත්තාප වෙන එක තමයි පුතක් යන ගතිය කියන්නේ මේකේ වෙලාවේ වුණා එච්චරයි ඒක මම එතන හිටියෙත් නෑ දැන් මොකටද පශ්චාත්තාප වෙන්නේ ඒ නිසා වෙච්ච දේ වුණාට පස්සේ විස්තර කරන්න හිතනවා මම එදා 100 බුද්ධිය මේක තේරුවා කියලා කියන්නේ ඒක ඒ වෙලාවට අහම්බෙන් තේරිලා තියෙනවා කොටිම කියනවනම් අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන හයම තියෙද්දි රූපේ බැලීම කළ යුතුයි, ශබ්ද නැහිම කළ නොයුතුයි කියලා අපි හිතලා නෙමෙයි කරන්නේ. ඒ පිස්සු රිලවා පැනලා අල්ලන්නේ කොයියක්ද කියලා ඒ පණින් දිස්ලා උදන්නේ නැහැ. නමුත් ඊට පස්සේ දැක්ක දේ නරක දෙයක් නම් අපි කියනවා මම නරක දෙයක් දැක්කම මට ගැළපෙන්නේ දෙයක්. නමුත් ඒ වෙලාවට සද්දෙකුත් ඕන්න තිබුණා. ගඳකුත් තිබුණා, රසකුත් තිබුණා. නමුත් මේ රූපෙට ගියේ මම නිසාද කියලා හිතුවා. මට හිතුවට ඒක වළක්වන්නත් බෑ කැමසුනාට යන්නත් බෑ ඒක සම්පූර්ණ අහම්බයක් ඒ නිසා ඒ නයිතං අත්තකතං බිම්බං නයිතං පරගතං අගං කියලා සඳහන් කරලා තිනවා මේ වෙච්ච දේ මම නිර්මාණය කරන ප්‍රතිවිදෙකුත් නෙවෙයි අනුකරණද සාපේකුත් නෙවෙයි හේතුන් පරිච්ඡ සම්භෝතං හේතු බංගා නිරෝධිතී හේතුන්ගේ ප්‍රත්‍යයෙන් ඇතිවෙච්ච දෙයක් හේතු නැති නිසා නැති වුණා මොකද පස්සේ පශ්චාත්තාප වෙන එක තමයි නිවර්තකයක් සිද්ධිය වෙන එකක් තමයි ඊට පස්සේ අනේ මම මේක කෙරුවා කියලා පස්චාත්තාප. ඒ අර කෙලෙස් වලට අපි කියන නෑදෑ ගමනක්. වෙච්ච දේ සකර්මකෝ සිදු වුණාද අකර්මකෝ සිදු වුණාද සසංකාරික සිදු වුණාද අසංකාරික සිදු වුණාද අපි දන්නේ නැහැ. නමුත් ඒක වැරද්දක් නම් අපි අනිවාර්යයෙන්ම වෙනවම දැන දැන කරපු නිසා මට සාප වෙන්න ඕනේ කියලා. ඒ විදිහට අපේ පස්චාත්තාපෙට කරුණු හොයන එක පුරුතඥයාගේ විශිෂ්ට ඥානයක් තමයි. මොනවා හරි වෙච්ච දේ තමන්ගේ මල්ලේ දාගන්න. ආපහු හැරලා බලන්න සතියක් නැහැ. චෛතන්නේ මම මේ වෙලාවේදී ගත්ත තීන්දුවක් වෙන්නේ කියලා හොඳට බලන්න ඒ ගත්ත තීන්දුවක වෙච්ච දෙයක් නෙවෙයි වෙච්ච දෙයක්. ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා හොඳට පුරුදු කරගෙනකොට නම් හැට බලන්න පුළුවන් ඒ වෙලාවෙත් මට තේරීමේ ශක්තියක් තිබුණේ අල්පයක් කියලා තිබුණේ ඔය ජීවිත වෙච්ච දේ. වෙච්ච දේ කර්ම නැහැ. කරන දේ විතරයි කර්ම රැස් වෙන්නේ. චේතනාම් වික්‍රේ කම්මං වශයෙන් මෙතෙන් චේතනා නැතුණා කර්ම වෙන්නේ නැහැ. ඒ නිසා පච්චාත්තාප වෙන එක මෝඩකමද කරගන්න දෙයක්. හොඳට සතියකින් එකනට විතරක් ඕන පිටිපස්සට ගිහින් බලත හැකි. අපි දැන් ওই ක්‍රිකට් කරනකොට ඉස්සෙල්ලා හිතේ ආකාශය දෙන්නේ විතරයි. මම ලෙග් කම්පය අනිත් මොකද කියන්නේ? හෙඩ් අම්බයි. ඉතින් පස්සේ බලනකොට ආකාශය දෙන තීන්දුව මානසික හියුමන් එක කියලා කියන්නේ මිනිස්සෙක් ඉතින් එක පක්ෂයක අදින ගතියක් තියෙන නිසා අන්තිමට තර්ඩ් ලම්පය කියනවා. තර්ඩ් ලම්පය කියනවා. ටීවී එක. ඒකෝද දැන් ටීවී එකේ තියෙන්නේ ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලන්න පුළුවන්. අවුට් එකක් ගියා අම්පයර් අවුට් එකක් කියලා දීලා තියෙනවා නමුත් කවුරු ඇපි කරනවා නෑ කියලා. ඒකෝට මොකද කරන්නේ? ඇක්ෂන් ප්‍රසන් දාලා බලනවා. බලනවා මේ ඉවෙන්ට් එක අපව ගන්න පුළුවන් අරගෙන ස්ලෝ මෝෂන් දාපුවම හරියට කියකි අවුට් එකක්ද නැහැ. ඒකට කවුරුත් අපේ අගේ කරන්නේ. ඒ මොකද ක්ලිප් එකක් තිබුණ නිසා. සතියක් තිබුණ යාපිට සතියක් තියෙනවනම් කවුරුන් ඇවිල්ලා මට දෝෂෝ සෝදාවක් කරනවා. එදා වහන්සේ දාන වන්දනකොට 12 පැනලා තියෙනවා. බාට අනේ අම්මේ නම් මගේ මානකමත් ඉවරයි අනේ සමාන ඉඳලා දඟලනත් වැඩි පොඩ්ඩක් කල්පනා කරගෙන ගිහින් බැලුවොත් ඇත්තටම මම මේක දැන දැන දැක දැක 12 පන්න වරදක් තියනවාද නැත්නම් මේ කියන කෙනාගේ මෙව වෙලා වැඩි ඔක්කොසක් බල කෝපනා කරනවා කියලා හදිසියෙන් නෑ හදිසි නොවි තමයි යන්න නම් එදා ඒ වැඩේ කරපු වෙලාවට යන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් අපි කියන්නේ පොඩ්ඩක් ඉන්න ඔය කියන චෝදනා මම ප්‍රතික්ෂේප කරන්නේ නැහැ බාර ගන්නෙත් නැහැ පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න ඕන එහෙම නැත්නම් අපිට සිද්ධ වෙන්නේ ආ මෙයා කියන්නේ ඇත්තක් වෙන්න බෑ හතරක් වුණා මුසරෙක් වුණා ඉතින් අපිට පශ්චාත්තාප කරන්න. ඒසාර සතියෙන් වැඩ කටයුතු වෙලා කියනවා අපිට ඒක නැවත පරීක්ෂා කර බැලීමේ ඇක්ෂන් රීප්ලේ ෆෝ මොෂන් දාලා බලන්න පුළුවන්. ඒක සර්වඥන්දේ සඳහන් කරලා තියෙනවා චිරකතම්පි චිරභාජිතම්පි සල්තානුසල්තා කියලා බොහෝ කලකට පෙර කරලදී බොහෝ කරදේ අහුදේ සීපත් කළ බැලීමේ හැකියාව සතියේ. නැත්තම් ඔය කියන කියන එක නාගේ දේවල් ඔක්කොම අපිට අවාසියට අපි චෝදනා වශයෙන් ගන්න. ඉතින් විශේෂයෙන්ම හීනමානය පෙළෙන කෙනෙකුට කවුරු හරි මේ චෝදනා කරන්නත් ඕනේ නිකන් hinaවුනත් මොනවද මේ hinaවම හිතන මොකක් හරි මගේ අඩුවක් දැකලා ඉන්න hina වෙන්නේ නැති කියලා අර මොකද විශ්වයක් දරන්න පුළුවන්. අපි ඉස්කෝලේ ඉන්න කාලේ අපේ අක්කිරව දුර ලස්සන තගුණ ටීචර් කෙනෙක්. මැඩම් කෙනෙක්. මේ මැඩම් බ්ලැක් බෝඩ් එකට හැරෙනකොටම කොල්ලෙක් හිනානවා. බලනවා ඊට පස්සේ ආයෙත් කට්ටිය පොත්තේ බලාගෙන ලියන මොකක්වත් දැනට ගත්තේ නෑ ආයෙත් මේකත් හැරෙනකොටම කවුරු හරි ඥාන තුන හතරක් කෙරුවට පස්සේ මොනම විදියකට උගන්නන්න බැහැ මේ කොල්ලොත් කරන්නේ ಜಾති වැඩම නේ කරන්නේ ප්‍රපන්ති ගන්න වෙච්ච කියා ඉතින් අන්තිමට හරීම දක්ෂයි හොඳට උගන්න නමුත් හැබැයි හැරෙනකොට ඥාන නිතරම හිතෙනවා මේ මායි මොකක් හරි අනුකෝලයක් ඇති කියලා. ඉතින් කවුවත් දෙන්නවස්. ඒ වගේ අර කවුරු ඉනාවම කවුරු ස්තුති කරත් තමන් ළඟ නැත්තම් ඒක පරීක්ෂා කර බැලීමේ ක්‍රමයක් අපිට පුදුමාකාර පස්චාත්තාපයක් තියෙනවා. අපි හිත හරීම ආසාවෙන් ඉන්නවා වැඩි ටිකක් පොඩි දාගෙන පස්චාත්තාපේ. අපි හිතන එක සදාචාරාත්මක වගකීමක් කියලා. පශ්චාත්තාපයෙන් සදාචාරාත්මක වගකීමක් කියලා වැඩියෙන් පශ්චාත්තාපයෙන් වැඩි සිල්වන්තයි කියලා හිතනවා. මුතිවි තියෙන්නේ අර බෙදාගෙන වළඳගන්න. ඒ නිසා මේ සිතුවිලි දෙකෙන් කොයි එකකට ගියේ කියන එකට අපිට ඇත්තටම choice එකක් තිබුණා නම් අපේ අහලා බලලා කෙරුවනම් චේතනාපූර්වක කෙරුවනම් ඒක වැරද්ද අපි වරගන්න. ඒ වෙච්ච දෙයක් නම් පස්චාත්තාපෙන් මොකද මොකද කියන්නේ ලාභේ ලාභේ සතිය ඇත විරිය සිටේ නැක මේ යෝගියා පසුවන්නේ කෙසේද භාවනා කරන්න ඕනේ කියන කැමැත්ත වීර්යසිතී ඇත. සතිය නැත. දැන් කෙසේ දෙයක් ඉතාමත් කරනවෙයි මයිකෙන් නැවත පහදා දෙන්න. මේ ඇත්තටම මේ මේ ප්‍රශ්නේ අනිත් පැත්තට තියෙන්නේ සතිය ඇත විරිය නැත එතකොට යෝග්‍යයා පතුවන්නේ කෙසේද කියලා මේ ලියන කෙනා තමයි යෝග්‍යයා. තියාගෙන ගන්නවා මොකද? මතරම් මොනවාද ඊයේ කිනොත් මොකද්ද මේක තේමක් නැහැ. ඒ නිසා සතිය නැති වීර්ය තියෙනවාට මම කොහොමද වැඩ කරන්නේ? වීර්ය තියෙනවා සතිය නැතිව කොහොමද කියලා කිව්වනම් ඔන්නේ ඒක ධර්ම සාකච්ඡාට හේතු වෙනවා. නැත්නම් ඒක මගෙන් අහනවා කියලා කියන්නේ මට ඒකේ මේ ප්‍රායෝගික අර්ථයක් මත්තන් තේරෙන්නේ නැහැ. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම සද්ධා විරිය සමාධි ප්‍රඥා යන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත්වන ආකාරයේ පිළිබඳව පැහැදිලි කිරීමක් කරන වෙන් කර්ණාවෙන් ඉල්ලා සිටිනවා. මේක ඇත්තටම එච්චරම ඉර ඇඳලා පෙන්වන්න පුළුවන් මේ ලකුණු නෑ. ඒක කියනවා නම් මේ සතිය ගත්තොත් සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල අට පොලක සඳහන් වෙනවා. වීර්ය ගත්තොත් නව පොලක සඳහන් වෙනවා. ඒ නිසා වීර්ය සතර සම්‍යක් ප්‍රදාන වීර්ය පටන් අරගත්තාම විරිය ඉද්ධිපාද තියෙනවා, විරිය බල තියෙනවා, විරිය ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, විරිය බල, විරිය බොද්ධංග, විරිය සමාධියංග කියලා නමයක් සඳහන්කේ අතරමැද මොකද්ද මේරීමක් තියෙනවා. නමුත් හරි අමාරුයි කියන්නේ මේකෙන් මේකට යනකොට මෙහෙමයි මේකෙන් මේකට යනවා කියලා ඉරියන්ින්ද අමාරු. ඒක ඥාන සුත්තමේ ඥානෙට විචිත්‍රත්වයක් එකතු කරාට ප්‍රශ්නේ අහන්න සාධාරණකමක් තියෙනවා. නමුත් මේ හරියට නිරන්තරයක් යනවා. නිකන් සාමාන්‍ය අදහසක් වශයෙන් කියන්න පුළුවන් සති ඉන්ද්‍රිය සති බලයක් වඩපත් වෙනවා කියලා කියන්නේ අසතියට කම්පාණ වෙන ගතිය තමයි සති බලය කියන්නේ. සතිය වඩාන වඩාන බක්ක සතිමත් වෙලාව වෙනවා අසතිමත් වෙලාවක් වෙනවා. අසතිමත් වෙලාව වෙනකොට පස්සත් අපි මොනවද මේ සතිමත් වෙනකොට සතිය හිතේ නෑ කියන. ඒ තාක්කල් ඒක ඉන්ද්‍රිය ධර්මයක්. ඒකටත් කම්පණ වෙන ගතිය මට සතිය නෑ කමක් නෑ මම දැන් දන්නවා. ඒ සතියට කම්පා අසතිය පිළිබඳ කම්පා නොවෙන ගතිය නනම් ඒක සති බලය කියලා කියනවා. වීර්ය වඩ아가න යනකොට වීර්යවන්ත වෙලාවේ හතරක් ඇති වෙනවා කුසීත වෙලාවේ කනගාටුවක්. ඒ තාක්කල් අපි කියන එක ඉන්ද්‍රිය ධර්මයක් කියන එක බලයක් වුණාට පස්සේ කුසීත වුණා හිත වට ගන්න. සැලෙන්නේ කුසීතේ න කම්පතිති සති බලං කුසීතේන කප්පදේති විරිය බලං කියලා මේ ගුණ ධර්ම කියන දේවල් සදාකාලික ස්ථිර දේවල් නෙවෙයි වෙනස් වෙනවා ඒකට හිතනවත් කරගන්න ඕනේ නැහැ කියන තමයි ඉන්දිය බලයක් බවටපත් වෙන්නේ කියලා පරිසම්පදා මාර්ගයේ ප්‍රකාශයක් සඳහන් කරලා තිනවා බල කතා කියලා කියනවා පොඩි චක්‍රයක් අන්නේක පිළිලා කියලා කියනවා එක එකක් මේ බල බවටපත් වෙනකොට විශේෂ ලක්ෂණ අකුසල උපේක්ෂා සාගතව බොහෝ වෙලා සිටින යෝගියාට කුසල උපේක්ෂාවට පැමිණීමට අවශ්‍යයි. හෝ ක්‍රියාකල යුත්තේ කෙසේ? ලෝකේ ස්වરૂපයේ ලිලිකුවගේ යන්න වගේ දෙයන්න කරුණාවෙන් මෛත්‍රියෙන් පහදා දෙන්න. අකුසල උපේක්ෂා සාගත උදෝ වේලා සිටි යෝග්‍යයාට කුසල උපේක්ෂාට පැමිණීමට අවශ්‍ය වෙයි. අවශ්‍යයි. අකුසල උපේක්ෂා අකුසල උපේක්ෂා ගැන අපි දක්වන අනාපි උපේක්ෂාව නැත්තම් මේ කම්මැලිය පේන කියන්න පුළුවන් කතාවක්. කැලි කෙරෙන්නේ ඒ කම්මැලිකම නිසා. කර දෙන්නේ උදව් කරන ඔය කර අතක් පිට අතක් කියන කරකන් නිකන් උපේක්ෂාවක් වෙනවා. ඊට පස්සේ ඒක කුසල උපේක්ෂාවට කල යුත්තේ සතිමත් වීම තමයි. සතියෙන් තමයි මේක තේරුම් කරලා දෙන්නේ මේ මේ දෙයට Taman ඉදිරිපත් කරලා බලන්නට කම්මැලිකම නිසාද නැත්නම් දේ කෙරෙහි නොසලෙන ගතිය නිසාද කියලා බලන්න සතියෙන් තමයි මේක අපිට අල්ලලා දෙන්නේ. එහෙම නැතුව කල යුතු ක්‍රියාවක් නෑ. කුසල උපේක්ෂා නැත්නම් ආර්ය උපේක්ෂාට ආවට පස්සේ සැලෙන ගතිය අඩුයි. අර අවශ්‍යතාවක් අදිරික් වගේ ගත කරන්න පුළුවන්. නමුත් ඒ මේ කරදරීමක් නිසා නෙවෙයි. කරලා වෙන ලිපිසීයක් නැත්නම් ඒ වෙලාවේදී අක්‍රීය සිටීමෙන් නැත්නම් නොසලී සිටීමට ගන්න උත්සාහයක් තියෙනවා. ඒ නිසා කුසල උපේක්ෂාට පැමිණීම සඳහා නම් අනිවාර්යයෙන්ම තමයි දැනගන්න ඕනේ වංචනික ධර්මයක්ද වැඩ කරන්නේ නැද්ද කියලා. සතියෙන් තමයි සතියෙන් තමයි අපිට මේක මත් කරලා දෙන්නේ. ඒ නිසා පුරුදු කරපු සතිය ඇති කෙනා නම් දෙවැන්නේගේ සහයෝගය නැතුව කරගන්න පුළුවන්. මිලමුදල් පාවිච්චි චෛත්‍ය කොට නැගීම පන්සල නානත්ව සඳහා නම් අප විසින් ස්වාමීන් වහන්සේට මුදලින් උපකාර කිරීමෙන් අපට අකුසලයක් සිදුවිය හැකිද? කුසලින්ම නැවැත් සහ අකුසලින් නැවැත් කියා ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ රේණුකාණී චන්දිමුනි ස්වාමීන් වහන්සේ දක්වා ඇති දේ පහදා දෙන ලෙසමින් අනුකම්පාවෙන් ඉල්ලා සිටිනවා. ඇත්තට මේ පොතේ සඳහන් වෙලා තියෙන එක මට දැන් මතක නෑ. මම කියවලා තියෙන ඉඳ කියනවා. ඒ නිසා පහදා දීමක් මට කරන්න බෑ. ඒ පොත නැවත නැවත කියවන්න ඕනේ බලන්න. මිල මුදල් පාවිච්චියේ චෛත්‍ය කොට නැගීම පන්සල් නලත්ව සඳහා නම් අප විසින් ස්වාමින් වහන්සේලාට මුදලින් උපකාර කිරීමෙන් අපට අකුසලයක් සිදුවිය හැකිද? ඒකෙදී භික්ෂුන් වහන්සේලාගේ මුදල් පරිහරණය පිළිබඳ ප්‍රශ්නේදී තමන්ගේ සිව්පසේ සඳහා අරගෙන මුදල් පරිහරණය කෙරුවොත් ඒ සිව්පසේ පාවිච්චි කරන වාරයක් පාසා නිස්සග්ගේ පාචිච්චී කියන අකුසල පන්තියක් සිද්ධ වෙනවා. අපිට තියෙන්නේ දෙන දේ කණ එකයි. දෙන තේ අඳින එකයි දෙන තරක ඉන්න එකයි මුදල් පාවිච්චි කරන්නේ නැතුව. නමුත් සාංගික කටයුතු වලට චෛත්‍ය කර්මාන්ත පන්සලනත් වගේ දේවල් වලට ඒ මුදල් පරිහරණය කිරීමට අවස්ථාවක් ඇත්තේ. නමුත් ආරක්ෂා කරලා කාගරි කපකාර මණ්ඩලයක මාර්ගයෙන් ආරක්ෂා කරලා කටයුතු කරන්න වෙයි කියනවා නව කර්මාන්ත සඳහා කරන මුදල් පරිපාලනය පාවිච්චි කියලා අතින් අල්ලන්න පටන් අරගත්තොත් අන්තිමට ඒක තමන්ගේ පාවිච්චිකද පොදු පාවිච්චිද කියන එක මතක නැති වුණොත් අපි අර පීතික්‍රමණයක් සිද්ධ වෙනවා. නිසා දෙකේදීම පුළුවන් තරම් කැපකාරෙක් මාර්ගයෙන් එහෙම නැත්නම් ආරාමිකෙක් මාර්ගයෙන් උපාසක කෙනෙක් මාර්ගයෙන් කටයුතු කරන එක තමයි වඩා හොඳ. නමුත් අවාසනාවට වගේ තියෙන්නේ ඒ ගන්න මාත්‍ය හොරකම. ඒක ලෝක ප්‍රසිද්ධ කතාවක්. මොනම කපකාරයෙක් දුන්නත් ඒ කපකාරයා කොමිෂන් එකක් ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒව හොයන්න ගිය ගමන් වෙන්නේ මොකද්ද චිත්ත කුයිදා සාමාන්‍ය බැංකු වල නඩත්තු කරනවා වගේ විශේෂයෙන් මේ ස්ථාන කරන්න යන ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට මෑණිවරුන්ට තියෙන ප්‍රධාන දෙයක් තමයි මේක. ඒකෝ දන්නා මේක රේල් පාර යකට කරනවා වගේ වැඩක්. වැඩක් කියනවා අත් ගන්නත් බෑ විශ්වාස කරන කෙනෙක් ඕන යකාවම කතාවම සල්ලි. ඒ නිසා මේක හරීම විශේෂ කර කටයුත්තක්. ඉතින් ඒ අපේ නිසරණනේ අපි කරලා තියෙන්නේ කිසිම අතගාමක් නැහැ. මුදල් දුන්නා නම්, හොරකම් කෙරුවා නම්, පාවිච්චි කරන ඔක්කොම සංරක්ෂණ මණ්ඩලයේ භාගයේ දායකත්වම කියලා තියෙනවා සංරක්ෂක මණ්ඩලයෙන්. කියලා මුදල් තැන්පත් කරලා රිජිස්ටර් කරගන්න ඒගොල්ලොත් එක නඩු කියවන්න අපිත් එක සම්බන්ධයක් නැහැ. මම දැකලා තියෙන්නේ මේ තාකල් බොහෝම සුළු ආයතන ඔක්සිකක් විතරයි ඒ විදිහට ආරසලා කටයුතු කරන්නේ. මේක මේ ආරසා ඉක්මන් කරන යන ක්‍රමයක් මිසක අද පවතින ලෝකයේ උරදුරු ගැටි කටයුතු කරන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි. උරදුරු කටයුතු කරනනම් ඉතින් තමම අත දාලා වැඩේ කරගන්න. දැන් මේක අඳුරින් අත කරලා වැඩ කරන යාම ඕන කරන බඩුව ලැබෙන්නේ ඕන කරන වෙලාවට ලැබෙන්නේ නැහැ. නමුත් මහානගම රැකේ. ස්වාමීන් වහන්සේ අපි දෙමේ අපට අත්සන්නේ නැති ඒක ඇත්තටම මේ මම හිතන්නේ යම් ප්‍රමාණයකට දායකයෝ අතේ මේකේ වගකීමක් තියෙනවා කියලා. තායක දැනගන්න ඕනේ මේ දෙන මුදල් මේ භික්ෂුන් වහන්සේලා පිටු පරිහරණයකට යනවා. තායක දැනගන්න දුන්නා නොදැන දුන්නා. කොටසකට පක්ෂන් රාජකමක් හමු වෙනවා. මේ භික්ෂුන් වහන්සේගේ අතේ තියෙන වැඩේ කියලා දෙන එක මෙහෙම මෙහෙමයි කියලා. මොකද ඒක උගත කරක් දැන් මේ වතාවකත් මට්ටමක් තියෙන ලෝකේ සාසනේ. ඉතින් නමුත් කරන්න උත්සාහ කරන ස්වල්ප පාන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. ඒගොල්ලෝ කියලා දෙනවා. මොකද්ද කෙරෙන්න ඕන ආ කෙරෙන්න ඕනේ මෙහෙමයි කියලා ඒකට ඒ රාජ ශික්ෂා පදේ කියලා වෙනම ශික්ෂා පදයක් තියෙනවා ඒ වගේම සූරක් පූජා කරන්න ඕන රාජශිකටේ තියෙන රජ කෙනෙක් හෝ රාජමාත්‍යවරේ බොහෝ විට දූතෙක් අතේ යවන්න පුළුවන් ඒකෝට කිවේ යුතු කළ යුතු ආකාරය එහෙමම ධික ඡේදයක් එහෙමම ලියලා තියෙනවා ඒක මේ ප්‍රාථමික ශික්ෂාවක් තියෙනවා. නමුත් ඒ ක්‍රියාත්මක කරන්න ගියාට පස්සේ තේරෙනවා දින මොන දානයක් හරි කාලා ඉන්න එක ලේසි මෙව කරන්නේ. මොකද මුදල් කියලා කියන්නේ ඒක අපේ මට මතකයි කැන්නේ පන්සලේ දුසාංශයට බෝධි පූජාවක් තිබෙනවා. ඒකට ප්‍රධාන දායකයෙක් ඇවිත්ලා යනෝ සාංශේ නිර්ගණී සංඝ නිසා කුටුවක් දෙන්න ගියා. ආවාසෙ ගිහිල්ලා එන ගමන් ඒ මාත්‍ය පුතු උස්සන්නට කවෝ අපසාක්කේ සලන් සලන් සලන් සලන් සලන් සලන් සලන් කියලා හල්ලි එන්නේ. ඊට පස්සේ ළඟට එනකොට මිනිහා ලැජ්ජයි මේක බලන්න ස්වාමීන් වහන්සේ පිච්චම මොනම මේ මේ මොන කරදරයක්ද කියලා. ඊට පස්සේ කිව්වා මහත්තයාගේ ඒ සල්ලි දාලා තියෙන සාක්කුව කොච්චර දූවිලි ගෑවිලා තියෙනවද කියලා බලනකොට අත දාලා අරගෙන ඒ නිසා සල්ලි තියෙන තැනක් කෙලෙනවා. අත දාලා අත දාලා ඒකෙත් දූවිලි ගෑවිලා කියනවා. ඉතින් උදක් කියන්නේ එහෙම දෙයක්. ඒක ඕනම දෙයක් ආකර්ෂණය වෙන සුළු. ඉතින් ඒක දිහා කටයුතු කරනවා කිව්වහම මේ හයි ටෙන්ෂන් බයරකක කටයුතු කරනවා නේද? හරියටම කියලා ක්‍රමයක් නැත්තේ නෑ. නමුත් අරසාව තමයි අපිට කියන්නේ. අරසාව ඉස්සර කරලා කටයුතු කරන්නේ. නිසා ධායකයතේ නෑ කියන්නවත් බෑ. මොකද මේ ධායකෝ ලේසියට චෙක් කරේ අපට දීලා යනවා. මුලපදේ අහර ස්වාමීන් වහන්සේලා කියනවා නම් නේද? දෙකට මෙහෙ කතා කරනවා කියන්නේ. ඔව්. ඒක වෙන වෙලාවල් වෙනවා. ඉතින් මේක ලෙඩක් නෑ. දැන් මේ දෙන්නේ ලෙඩක් නෑ. ලෙඩ බේතක් නෙමෙයි ඔය දෙන්නේ. ආයේ ලෙඩක් ඔය දාන්න ඕන. එච්චක් කරනවා නම් කරන්න. ඉතින් කොත්තමල් ටිකක් අම්බල දෙන්න ඕන. නැත්නම් අවශ්‍ය දා බේතක් දීලා දෙන්න මිසක් ආ. සල්ලි ටිකක් දුන්නා කියලා කියන්නේ ඒ ආහඳුරන්ට අරලේ දෙන්නේ දැන් වෙන දෙයක්. අලියම්බුගේ කියලා කියන්නේ පංචකාමම දුන්නා කියන එක බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පංචකාමම දුන්නා. ඉතින් අර ආහඳුර අමාරුවෙන් ගැට ගන්න ඉතින් පස්සේ අර නිසන් වනේ වගේ බටපොත් වෙන කැලයක් අන්නේ මිනිස්සු හිටියලු ඉතාමත් දුක්පත් එදාට බටපොත් ටිකක් කපාන ඇවිල්ලා දවස් තුනකට වේලලා දවස් තුනක පස්සේ පොඩ ගියාන් කියලා දවස් තුනකට හම්බ කරන වෙලාව අනිත් දවසේ ආයෙ බටපොත් කපනවා ආයෙ වෙනවා ඉන්නකොට අරණ්‍යට යන්නේ දුද්දෙක් ඕක දැකලා ඉවරලා අර මනුස්සයෙක් කියන මේ අහිංසකකම දැකලා අනේ උඹ කවදාක ගොඩේට බැන්නේ ආර්ථිකේ හැමදාම යකුන් ආනේ මේක උණු මුකලා 10ක ලැබු කවදාකවත් දැකන්න දැන් 10ක් දැකලා ඉතින් මම මේක දැක්කලු අපට කවුද කියලා මේක තියාන දැන් ඉතින් පැදුරට තියාගෙන කල්පනා කරගෙන ඉන්නවලු දැන් බඩපොතු කපන්න යන්න විදියක් නැතුව දැන් මේක තියලා ගියොත් මේ තමන්ගේ ගෙදර ගෝණු වලින් හදපේ ආරසවන්නේ ඕකෙන් කියලා ඉන්නේ ගහන කියලා වැටුනොත් කපට සාප වෙනවා ඉතින් මම කල්පනා කර කර කල්පනා කරගෙන ඉඳලා එදා දවල්ම ගත වෙනවා තිබුණ කූට ටික විකුණලා ජීවත් වෙනවා. ඊගාම දවසේ කල්පනාවන් කල්පනා කරක බටවතු කපන්න යන්නත් බෑ මොනක්වත් බෑ. ඊට පස්සේ දෙවෙනි දවසේ කූට ටික වෙන තුන්වෙනි දවසේ මොකට ඔක්කොම කියලා ඉවරයි. දැන් කපපු බටවතු නෑ වේදිච්චත් නෑ කූඩත් නෑ මිනිහා බඩේ. ඊට පස්සේ කල්පනා කරා දැන් මේක අලි අවුලක් දැන් මේක මාරු කරන කඩේට ගිහම මිනිස්සයා සැක කරනවා මූට බොන්දු කියලා දහක් කියලා. මාරු කරන විදියක් නෑ. කියන්න තැනකුත් නෑ. කරන්න දෙයක් නෑ. කණ්ඩක් නෑ. ඒක කල්පනා කරමු මේක එකම ක්‍රමයයි තියෙන්නේ කියලා හොඳට කල්පනා කරලා ආන්දි කරලා පොළොමට මනකම් පයින් ගිහලා හොඳ හම්බෙලා කරලා වැඳලා බුදු මහත්යෝ මේක ළඟේ මම මෙතෙක් කල උඹට පොත්තක් කපාන ජීවත් වුණා දැන් මේක හම්බෙච්ච දවසේ මට කණ්ඩත් නෑ රැට ඉන්නත් නෑ මොකක්වත් නෑ මේ සුද්ධවල මොකද කියලා නෑනේ මට ඒ විතර මොකක් තමයි කියන්නේ ඒ නිසා ඔක නැති කාලේ අපි ජීවත් වෙන කතාව යකෝ කාර්තිකයක් තමයි ඔව් මානවකේ කවුරු හරි ඇවිල්ලා ඔකට ලේසියට කියලා පහතුරක් කියලා දුන්නට පස්සේ කොහේ අනාද කියලා ඒක සර්වලම්ෙන් පටන් ගන්නවා හිත. මේ හම්බෙච්ච දෙයකින් නිසා ඒකකින් පරිශ්‍රම කරනවා මේක නෑතරම් ජීවන සංගයහකට පරිකීමක් තියෙනවා. ගිහියතන තෝරිකීමක් තියෙනවා. නිසා සාමාන්‍යයෙන් කියනවා මේ වැද්දෝ වැද්දෝ ඊතල හදන මිනිහා ගාව ගිහිල්ලා කම්මල් කාර්යය ගාවට ගිහිල්ලා ප්‍රතිභාසයෙන් කතා කරන්න බැරි නිසා ඌ මස් කොපියක් අරන් ගිහිල්ලා කොක්කේ ඉල්ලලා එනවා. ඒකට වීතල හදන මිනිහා දන්නා මේ වැද්දා තමයි ඇවිල්ලා තියෙන්නේ මේ ඊතල ඉල්ලන්න තමයි මේක කරන්නේ. වෙන ගන්න දෙනවා. මරීර පහුවෙලා ඊතලක් හදලා එතන ඉල්ලලා තිබ්බාම ඌ අරගෙන යනවා. සම්බුගාත් මිනිස්සෙක් අමුමස්තෙක්. අම්බාර මාසේ කව කතා කරන ශිෂ්ට මිනිස්සෙක් අමුමස් කියන එක පාවිච්චි කරන්නේ. මම දෙනේ මේකෝ ඔතල කරලා හරි ගැසලා ගෙන දෙනවා මස් ටිකක් තියෙන කාර්ම නම් වැද්දාගේ තියෙන අශිෂ්ටක තියෙන ඔගිල මස් කොක් මස් ටික කොක්කේ ඉඳලා එනවා වගේ හැදිච්ච මිනිස්සේ ඊට වැඩිය කලබල කරන්නේ කරන්නේ මොකද අද කාලේ විශේෂයෙන්ම මම දක්න පිටතෝට ගියාට පස්සේ ඒක නොදන්න දායකත්වයක වැඩ කරනකොට ගුරුතු දායක නැති ස්වාමීන් වහන්සේලාට මේක කොහොමද කියලා දෙන්න හරි වේද කරපත්තක් තියෙනවා ඉතින් ඒක නිසා ඒක නෝම් එකක් වෙලා කියන එක පාවිච්චි කරනවා කියන එක උන්නේ කමක් නැහැ කියන එක. නමුත් ඉතින් පටන් අරගත්තට කෙලවර නම් කොහෙද කියලා කියන්නේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ කෙලවරක් නැහැ. ඒ ඒ මාතෘකාවද බොහොම කරප්පන් වෙන මාතෘකාවක්, ඇලර්ජික් මාතෘකාවක්. ඒ විනය පිළිබඳ ප්‍රශ්න. මෙව නැතුව බාහන කරන්න යන්නත් එපා. මොකද මේ වෛද්‍ය මේ ඔපරේෂන් තියටරේ ගන්න ලෙඩ පිරිසිදු කරන්නේ නැතුව ඔපරේට් කරනවා. ඒ ඔපරේෂන් එක සාර්ථක වෙන නිසා සීලේ නැති භාවනාවක් නැහැ. සීල නැතුව භාවනා කරනකොට ඉඳන් ඔබ නිකන් නේ. කියන්නේ ලෙඩා සෝනා ලෙඩා පිරිසිදු කරලා තියටරේ ගන්න ඔපරේෂන් කරන වෙනුවට හදිස්සි කියලා කුස්සියේදී ඔපරේෂන් එක පටන් අරගත්තොත් මොලේ ඔපරේෂන් එකක්. ඒක හිතා ගන්න පුළුවන් මොනවාගේ ප්‍රතිඵල තියෙන්නේ. ඒ නිසා සීලේ නැති සමාධිය, සීල සමාධිය නැති ප්‍රඥාවක් කියලා කියන්නේ වෙන්නේ නැහැ. ඒ නිසා අධියට විශේෂයෙන්ම භාවනා කරන අය මතක තියාගන්න ඕනේ. ලෝකයා මොන නීති හදාන්නේ කියත් අපි යන හදන්නේ කොහොම ආරක්ෂාකාරී ක්‍රමයකට. නිසා මේ සීලය කඩාගෙන, සමාධිය කඩාගෙන, සීලය කඩාගෙන සමාධිය කඩනවා. ඊට පස්සේ ප්‍රඥාවක් වෙනවා. ඒ නිසා බුදුජානක ශික්ෂි ක්‍රමේ උන්වහන්සේ කිව්වේ උන්වහන්සේ දැකපු 512000ක් බුදුවරු ඒ ශ්‍රාවකයෝ පාවිච්චි කරපු ක්‍රමයක්. අපේ පඬිතුකමට අපි ඒක එහෙමේ කරගත්තට පස්සේ කොයි පැත්තට මොන සංකීර්ණතාවක් තියෙද කියලා ඔබට හිතාගන්න බැහැ. ඒ නිසා හරස්සාව වඩා හොඳයි. ඒක ගමනේ මේ බොහොම සම්ප්‍රදාන කෝලයි අපි හැම කෙනෙක්ම කියන දේ අහගෙන යනවා මොකද ඒකාකාරී ජීවත් වෙන්නේ. නමුත් වරදිනවා. අර විදිහට අතර ගත්තට පස්සේ වේගෙන් යනවා. යන්නේ හැබැයි බොහෝ දුර වැඩි ගියා. ඒ නිසා මුදල ඇත්තටම කියනවා මේ මිනිස්යා විසින් ඇති කරගත්ත මේ මුදල මිනිස් ශිෂ්ටාචාරයක පිළිකාවක් කියලා. ජීවිතේට කවදාකවත් ආර්ථික උද්දමන නැහැ. ඒ වගේම ඉකොනොමික් රිසෙෂන් එක කිසිම තිරසනෙකුට නැහැ. ජීවුම්ම වාක්‍යයක් නැති. ඒ සංගයකට රුපියල ඩොලරකට කීයට සම්බන්ධ වුණත් පින්න පාත් යනවා. බත් ටික හම්බුනා පාත්‍රෙට එකම බැලන්ස් එක ඉතනවා. අන්‍යහට කරගෙන දෙයක්. කියන දෙයක් කරන්නේ මේකයි. ඒ නිසා මේ අම්මලා මේ ප්‍රශ්න අනේ කොහොඳයි. නමුත් අම්මලාට විතරක් මේක වෙන්නත් බෑ. සංඝයාට විතරක් වෙන්නත් බෑ. කවදා එහෙම නැවතත් මේ මුදල් සංවේදී මුදල් පාවිච්චි කිරීම සංවේදී සංකප්පයක් ඇති වෙයිද? ශාක්ෂණික පිටක් ඇති වෙයිද කියන එක පුද්ගලිකව කරන්නේ. ඒක නම් දෙතරයක් සාති කරන පොළොවේ යට ගාලා කරතයි. මම පැවිදි හදනකොට මේ නිකමට කතා කරන ඉඳි අපේ ලොකෝයෙක් මම කතා කරලා කිව්වා මේ මට ඕනේ සම්පූර්ණයෙන්ම හිකට ජීවිතයකට යන්න. ඊට පස්සේ කොහොමද මනෝ ලෝකයක ජීවත් වෙන්නේ කිව්වා අද කාලේ කොහොමද ඒක කල්පනා කරන්නේ. අද කොහෙද එහෙම කරන්න පුළුවන්. මම කිව්වා පුළුවන් නම් එච්චරයි මට ඕන කරන්නේ. කවුරු හරි දෙන බතක් කාලා කොහෙටද ගිහින් භාවනා කරනවා මිසක් මට මාගේ කියන හැඟීමක් නැතුව මට බැන්න ටිකටම බැන්න මේක මේ අයිඩියලිස්ටික් මේ මොලේ නිකන් නරක වෙලා කරන කතාවක් ඒ තරම්ම මේ අද මුදල කියන එක පැතිරිච්ච රෝගයක් කොයි අහිංසකයෙක් සාකෝර රිංගලා වගේ අමාරුයි ගැලවෙන්නේ බයි ගැලවුණොත් ඒක තමයි ඉතින් අභිනිෂ්ක්‍මණය කියන වචනේ පස්සවන්තක්. මම උදාහරණයක්

දක්ෂිණට ගිය ගමන් ජාතකෝපදේ පරික්කහන වේරමණී කියලා අපි වචන ස්කේලවලින් මේ වචන කරනවා. ඇත්තටම කියනවා නම් දක්ෂික්ෂා පදවල පළවෙනි ශික්ෂා පද පහ පමණ පාරකීකයි. ඊටු ශික්ෂා පද අතිරේක. නමුත් ශික්ෂා පදේ රැකලා රකින්නවා කියලා කියන පාවිච්චි කරනකොට බොරු කියන එක අහු. බොරුවට අහු. එතකොට තුනට අන්තිමට තමයි කැඩෙන්නේ. හොඳටම දන්නවා මේකේ කොටු වෙනවා. ඉතින් කොටු වුණාට පස්සේ ඊට පස්සේ අර හිල්ලෙච්ච බාහිර වතුර පුරනවා වගේ තමයි. ඒ නිසා ඒක මම නැවතත් කියනවා පොදු සමාජයේ මේ ප්‍රශ්න ගෙනියන්නත් එපා හිතන්නත් එපා ඒක අපිට අයිති වැඩක් නෙවෙයි. නමුත් කෙනෙකුට බුද්ධලිකව කරනවා නම් කලහකී බවට සංග පිටසක් ඇති. කලහකී බවට හොඳට වැක්කරන සංගපේසකුත් අදිනවා. නමුත් මේක සංඝ සමාජයේ හෝ වික්ෂු සමාජයේ හෝ ගිහි වික්ෂු ගිහි පැවිදි අතර ભેදයක් ඇති කරන්න පාවිච්චි කරන්න බෑ හංගන අංගවන්නත් ඒවා. සමන්ට අවශ්‍ය නම් කරගන්න. ඒක එහෙම කරන සමාජයක් තියෙනවා. ඒක කරන පුද්ගලික විඤ්ඤාණයක් තියෙනවා. මොන දුක විඳ ඒ ඥානවිරහම්කෝ ඥානවිරහම්කෝ මත. ඔව්. ඒ සංත බුද්ධ ලිංකේ ඒ සංසේ හංගලත්තේ යුද හමුදාවෙන් විනිශ්චය පේෂන් කරත හාමුදුර කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේට ඇත්තටම එංගලන්ත රජයට බෑ ඒ ස්වාමීන් වහන්සේ කරපු යුද සේවය නිසා ලැබිය යුතු මේ මුදල ඒ දාසට නොලැබුණොත් ආණ්ඩුව ගිලටි ඒ නිසා නිලධාරියෙක් කියන හැමදාම ඒ ස්වාමීන් හම්බෙන්නේ හම්බෙලා මුදල් දෙනවා ඒ සංස්කෘතියේ මට කිසිසේත්ම අවශ්‍යතාවක් නැහැ ඔය යුතුයකමක් තියෙනවා එන්න මාව බලන්න ඉන්නක් දිහා බලන්නේ ඒ මුදල් කැමති කෙනෙකුට දෙන්නේ ඒ ස්වාමීන් වහන්සේට කොළඹට යන්න ඕන වෙච්චා මේ සත්‍ය පාත්‍රය අරගෙන බස් ස්ටෑන්ඩ් එකට ගිහලා හිටගෙන ඉන්නවා. ඉතින් කවුරුත් වාස්තුවේ මේ බස් යනවා යනවා යනවා යනවා කවුරුත් ගිහලා ඒ ස්වාමීන් වහන්සේ මට කොළඹට යන්න. කියලා ගන්නෑ මේ මොකද්ද මේ කියන්නේ කියලා. එච්චා. ඊට පස්සේ හොඳටම විස්තර කරලා අහන්න ඕනනේ ඒකට කියනවනේ මට කොළඹට යන්න ටිකට් එකක්. ඉතින් අගින මේ පාත්‍රය තමයි මගේ කප් බැලන්ස් එක. තාම කෙනෙක් ආව මේ පාත්‍රය තියාගෙන යයි කියලා අහනකොට කියන මිසක් අනේ මාත්‍ය මට කොළඹට යනවා කියලා ඒ විදිහට දුක් කරපිනිස්. ජීවනයේ ඔක්කොම ලිඛිතව පෙන්නලා දීලා තියෙන මම ගත කරන්නේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේගේ ජීවිතයට අනුව ලොකුම තෙද ලොකුම ආඩම්බරය තමයි එංගලන්තේ ඉඳලා ඇවිල්ලා ලංකාවේ කිසිම භාෂාවක් කතා කරන්න බෑ. සම්පරණ ගම පාච්චි කරලා නැහැ. ඒක මේ සංදේ ලස්සන පිළිලයි. මෙන්න මෙහෙම එක දෙයක්. ඉතින් මේක මේක අපේ මේ බාහිරක්ෂ ව්‍යාපාරයේ අපි බාහිරක්ෂ වලින් කැලේට ගියාට පස්සේ පහසුකම් නැතිකම මේකේ තියෙන වන්දර සුදු මේ සුන්දරත්වය. ඊට පස්සේ ආයේ ගෙදර ඉඳලා මොනවාට ගිහිල්ලා පාවිච්චි කරනවා දැන් තීන්දෙන් හැදගන්නේ මේ ස්වාමීන් වහන්සේලා ඒක පුදුමාකාර අභියෝගයක් කරනවා සෙල්ලකාරකමක් කරන ජීවත් වෙනවා ඉතින් මෑත කාලේදී මේක ප්‍රධාන විවාදයකට ඇතුළත් වෙච්ච ප්‍රශ්නයක් අපි කොහොමද මේ අද වගේ මුදලට යටවෙච්ච සමාජයක කොහොමද මේ කියන විදිහට අපේ සිල් රැකගෙන ඉන්නේ කියලා. මේක පොදු උත්තරයක් වෙන්න බෑ. පුද්ගල උත්තරයක්. දැන් අපි වෙලාව 9යි කාලයි. අ ඉතින් අපි දැන් කොහමද පටන් ගන්නකොට 30ක් වගේ ප්‍රමාණයක් තිබුණා. මේ දැන්ට ලිඛිත විදිහට කරලා තියෙන ප්‍රශ්න හම් සමාප්තයි මම දැක්ක ඊට අමතර වෙන ප්‍රශ්න මොනවා කරන්නද අපිට පුළුවන් මේ සාකච්ඡා කරන්න බැහැ අපි දෙවියන් පින්දීමේ කැම්පේන් වෙනත් පින්දීමේ ඥාති ජීවත් කර ගැනීම සහ අපි අපගේ ප්‍රාර්ථනා මෙනෙහි කර ගැනීම ඍජු කර ගැනීම මේ දවසේ වැඩ කටයුතු නිමා කරමු. අදත් අපි අත්දින දවසක් හර්ගරීකින් තොරව කිසු පැතිපත් කරගත්තා. එචා දැන දැන පිළිපිනි උදව් උපකාර කරනා වූ සංවිධානය කරනා වගේම නොපෙනී නොදැනී අපට උදව් උපකාර කරන යම් තාක් සත්පුරුෂ මණ්ඩලෙ ඉන්නවනම් ඒ සීලෝ සත්පුරුෂ මණ්ඩල අපි මේ රැස් කරගන්නා ලද කුසලයේ දකිත්වා දැකලා යප්ප කොටස සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු ඒ වගේම අපිත් එක්ක හැදිච්ච වැඩිච්ච අපේ ඥාති සමෝපිය පිරිස් වන්දි පිටාදීන් හිතියානම් මේ පිටසේ යම් ආකාරයකටද සාදු කියලා මේ පින් අනුමෝදන් වෙනවද? ඒ වාගේ යැත්තෝ භවයේ කොයිතැනක හෝ ඉන්නවනම් අපේ මේ පින දකින්න මේ ක්‍රියාවට හිත යොදන්න හිත පහළ වේවා. ඒ හිත පහළ කරලා මේ අපේ නෑදෑය, අපේ දරුවෝ, අපේ සීකරෝ ගෝලියෝ අපි නැති වුණත් මේ කටයුතු හොඳට කරගෙන යනවා කියලා මුස්තාවක් ඇති කරගෙන අපි මේ දවස් පුරා දවස් හතක් පුරා රැස් කරගන්න දුපින් දැකලා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි මේ රැස් කරගන්න ලද පිසාර කිසිසේත්ම ලාභයක් පිණිස නෙවෙයි මේ සත්කාරයක් පිණිස නෙවෙයි වෙන මාන්නයක් පිණිස නෙවෙයි බුද්ධ ආදී උතුමන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාලේ සාන්ත සුන්දර නිවන පිණිසම වේවා ඒ ශාන්ත සුන්දර නිවන කිප්පා විඥාවේ සුරප්‍රදායෙන් ළඟා වීමටම මේ රස කරගන්න ලද ලාපාර පින අපාපකට එකසේ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අදාසින් අපි ඒතාවකාදී වාතාවරණය කරනවා. එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති විද්‍යා ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාජ බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මතා දේවානාගා මහිද්దికා පුඤ්ඤං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං ඥාතිනං හෝතු සුඛිතා පුඤ්ඤායෝ හිමිනා පුඤ්ඤකම්මේන මාමි පාද සමාගමෝ සතං සමාගමෝ යාවනිවාන් පත්‍යා හිමිනා පුඤ්ඤකම්මේන මාමි පාද සමාගමෝ සතං සමාගමෝ යාව නිබ්බාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදෝ සතං සමාදෝ යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සාදු ඕකාස වන්දා මුබන්ති සුඛියතු මයා කතං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං සාදු අනුමෝදිතබ්බං සාදු